ගෞරවනීය ස්වාමින් වහන්සේ මට සතර ඉරියව්ව තුලම කයේ තදවීම චංචල ස්වභාවයන් නිතර නිතර දැනේ. නිතරම සිත යටිපතුලේ ස්පර්ශය වෙත දුවයි. එහිදී අධිකව කයේ ආවේශ වීමක් මෙන් වෙයි. මෙය සම සම බලා සම වේලාවකම තිබීම පීඩාවක් මෙන් දැනේ. මේ කුමක්දයි භාවනාව ඉදිරියට කරගෙන යාම සඳහා උපදෙස් දෙන්න. ඔබ වහන්සේට දීර්ඝායුෂ ලැබේවා, නිදුක් වේවා. ඔව් අපි දැන් අත්‍තරම සක්මන් භාවනාවේදී කරන්නේ කය පුළුවන් තරම් කිසිම ආතතියකින් තොරව බොහොම නිසල්මනේ ඇවිදින්න සලස්සලා අපි පුළුවන් තරම් ඒ අවස්ථාවේදී අපිට දැනෙන දේවල් වලට අපේ අවධානය යොමු කරනවා. අපි තුමු මේ කෙළවර ඉඳන් එහා කෙළවරට සක්මන් කරනවා. එතකොට ඉතින් වම් කකුල පාදය වම් පාදය පොළවේ ස්පර්ශ වෙනවා දකුණු පාදයේ පොළවේ ස්පර්ශ වෙනවා නැවතත් වම් පාදයේ ස්පර්ශ වෙනවා දකුණු පාදයේ ස්පර්ශ වෙනවා මේ ස්පර්ශයක් ස්පර්ශයක් පාසා අපි පුළුවන් තරම් උත්සාහත් වෙනවා මෙතෙන්දී සිද්ධ වෙන දේ දැක ගන්න සිද්ධ වෙන දේ තේරුම් ගන්න. ඉතින් හුඟක් වෙලාවට ඉතින් අපිට මේක කරගන්න අමාරුයි. මොකද හිත මේකට කිසි රසයක් කැමැත්තක් දක්වන්නේ නැහැ. මොකද මෙතන තියෙන්නේ හරිය ඒකාකාරී වැඩක්. ඒ තරම් හිත ඇල්ලලා බැඳ අල්ලලා බැඳ ගන්නා වැඩක් නෙමෙයි තියෙන්නේ බොහොම ඒකාකාරී උපේක්ෂා සහගත වැඩක් තියෙන්නේ. ඒ නිසා හිත පයින්නවා වෙන වෙන දේවල් වලට කැමැති කැමැති දේවල් වලට පයින්නවා. ඒ නිසා අපිට පුළුවන් මෙනෙහි කිරීමක් පාවිච්චි කරන්න පුළුවන්. වම දකුණ කියලා කියන්න පුළුවන්. නැත්නම් ඒකත් ඒ අතරමැදදී හිත පයින්නවා නම් ඔන්න ඔසවනවා, තබනවා කියලා දෙකට කඩලා පුළුවන් තරම් එතකොට හිත ඒ තුලට නම්ම ගන්න. නැත්නම් හොඳට ඒකේ নিমগ্ন කරගන්න උත්සාහත් වෙන්න පුළුවන්. අපි තුමු යම් කෙනෙක් ඕකේ සාර්ථක වුණා නම් ඊට පස්සේ ටික ටික බලන්න ඕනේ මේ මෙනෙහි කිරීම නතර කළා. දැන් කොහොමද හිත සම්පූර්ණ වශයෙන් සම්පූර්ණ අපි තුමු හිතට තියෙනවා නම් යම්කිසි වට ප්‍රමාණයක් නැත්නම් යම්කිසි වර්ගඵලයක් තියෙනවා නම් මේ මුළු වර්ගඵලයම මේකට යොමු කරනවා වගේ දෙයක් කළා. යම්කිසි ශක්තියක් තියෙනවනේ මුළු ශක්තියම මෙතෙන්ට යොමු කළා. නාභිගත කළා වගේ මේක බලා ගන්න පුළුවන් නම් අන්න ඒ තරමට සාර්ථකයි. අන්න ඒ මට්ටමකදී ඇත්තටම මේ වම දකුණ කියන එක ඔසවනවා, තබනවා කියන එක පවා බරක්. එතෙන්දී අපි බලනවා මේ කොහොමද මේ හිත හොඳට මේ දැනෙන දේට යොමු කළා. පුළුවන් තරම් සංසිඳීමකින් යුක්තව, මධ්‍යස්තව. කිසිම බරක් ගන්න නැතුව මේ වෙන දේ දිහා බලන්න. වෙන දේ දිහා දැක ගන්න. එතන එතන දැක ගන්න. ඒ කියන්නේ අපි ඉක්මනින් බලන්න ගියොත් ඒත් වැරදි. වුණාට පස්සේ බලන්න ගියොත් ඒත් වැරදි. ගානට මේ පාදයක් ස්පර්ශ වෙන මොහොතේදී හොඳට ඒ පිටවඳ දැනුවත් වෙන්නයි තියෙන්නේ. ඉතින් හරියට මේකේ අර එල්ලේ ලබා ගන්න ටිකක් මුලදී අපහසුයි. මොකද අපි සක්මන් භාවනාවක් කරන්නේ S2 අරගෙන අනිත් අයත් වටපිටේ සක්මන් කරනවා ටිකක් ඉතින් අභියෝගශීලී. හැබැයි ටික ටික මේක හුරු වෙනකොට ඉතින් මේක කරන්න පුළුවන් වෙනවා. හරි රසවත් දෙයක් බවට පත් වෙනවා. එතකොට අර හිතේ කිසිම බරක් නැතුව කයට ඔහේ ඇවිදින්න දීලා નિરાයාසයෙන් ස්වාභාවිකව ඇවිදින්න දීලා අපිට පුළුවන් මේ සිද්ධ වෙන දේ හොඳින් දැක ගන්න. ඉතින් මේ මට්ටමකදී ඇත්තටම මම හිතන්නේ මේ මේ කියන ප්‍රශ්නේ ඒවි කියලා. මම හිතන්නේ මේ මෙතෙන්දී නම් වෙලා තියෙන හුඟාක් ආයාසයකින් මේ කටයුත්ත කළා තියෙනවා. මොකද අපි හුඟාක් ඉතින් එක අතකින් මුලදී ටිකක් ආයාසයකින් වීරයකින් මේක කරන්න වෙනවා. මොකද අපේ හිත වෙනත් අරමුණු වලට දුවන නිසා. නමුත් යම් පමණක හිත එකඟ භාවයක් ඇති කරගත්තා නම් ඒ අවස්ථාවේදී අපිට පුළුවන් බොහොම මධ්‍යස්තව, බොහොම නිස්කලංකව, බොහොම සැනසille මේ දේ කරගන්න. එතෙන්දී ඇත්තරම හිතට බරක් වෙනවා වෙනුවට මේ වගේ අකරතැබ්බ වෙනවා වෙනුවට හිතේ වෙන්නේ තැම්පත් වීමක්. හිත හොඳ සංසිඳීමක්. සක්මන් භාවනාවෙන් පස්සේ දැනෙන්නේ හරි හිතට සැහැල්ලුවක්. එහෙම සැහැල්ලුවක් නැතුව සක්මන් භාවනාවේ යෙදුනට පස්සේ අපේ හිත හරි බර වෙලා, හිර වෙලා, තද වෙලා, ආතතිගත වෙලා නම් ඒ කියන්නේ අතින් අපි කොහේ හරි වරද්දගෙන. ඒ හින්දා පොඩ්ඩක් බලන්න තමන් කොහේ හරි වැරදිලා තියෙනවද? කොහේ හරි තමන් යොදන උපක්‍රමවල මොනවා හරි වැරද්දක් තියෙනවද? නැත්නම් යොදන වීරයේ ලොකු බරගතියක් තියෙනවද කියලා පොඩ්ඩක් බලන්න. මට ඕනම් පොඩ්ඩක් අහන්නත් පුළුවන් කාගේද මේ ප්‍රශ්නේ? චුට්ටක් මට කරන විදිහ කිව්වනම් ඔව්. මම සක්මන මුලදී ඍජුව ඉරියව්ව පිළිබඳව ටිකක් මෙනෙහි කරලා සක්මන් කරනවා. සක්මන් කරගෙන ටිකක් දුර මග දොරක් යනකොට මේ යටිපතුලට මෙහිත පිහිටනවා. ඔව්. ස්පර්ශය දිහා බලාගෙන ඉන්නකොට මේ ටික වෙලාවක් යනකොට පර්යංක භාවනාවේ වගේම අර මේ ඇඟේ අර නලියන ස්වභාවය එන්න ගන්නවා. ඒක ප්‍රශ්න නැහැ. ඒක දැන් සාමාන්‍යයෙන් සෑම වෙලාවකම නිදා ගන්නකොටත් හැම වෙලාවෙම නලියනවද? හැම වෙලාවෙම මේ <laughs> දැනෙනවා ඒක මේ සාමාන්‍ය වැසිකිලි කැසිකිලි පවා යනකොට ඒක දැනෙනවා. කියන්නේ කොහෙද මුළු ශරීරේ පුරාම? ගොඩක් ඔළුවේ ඊළඟට මේ හරියේ හැබැයි ඔක කරදරයක් කරගන්න නැතුව මේකෙන් අපිට ඉගෙන ගන්න ඉගෙන ගන්න පුළුවන් නම් හොඳ විපස්සනා ආරමුණක් ලැබිලා තියෙනවා දැන්. මොකද මේ කියන්නේ දැන් හුඟක් අයට මේ මෙහෙම අරමුණක් නැතුව ප්‍රශ්නයක් වෙලා තියෙනවා. දැන් ඔයාට අරමුණ ඇති වෙලා ප්‍රශ්නයක් වෙලා තියෙන්නේ. දැන් අරමුණක් තියෙනවා නම් හොඳට ඔය වගේ ධාතු ස්වභාවයක් මතුවලා තියෙනවා නම් ඒක ආශිර්වාදයක් කරගන්නයි තියෙන්නේ. මොකද අපිට හොඳට එතකොට මේ දැක ගැනීම සඳහා කියන්නේ අපි දැන් මේ භවනාවක් කරන්නේ මේකේ මොකද්ද සිද්ධ වෙන්නේ කියලා අපි අපි අපිම දැක ගන්නනේ. මොකද නැතුව මේ බුදුහාඳුරෝ කියූ පළියට පිළිගන්නවා කියන එකක් නෙමෙයි. බුදුහාඳුරෝ කියන්නේ මේ ඕගොල්ලෝම මේක බලන්න. නැතුව මේ මං කිව්වට පිළිගන්න එපා කියන විදිහට තමයි බුදුහාඳුරෝ ඉදිරිපත් කරන්නේ. දැන් නැවත නැවත ප්‍රශ්න කළා පවා අහන්නේ ඒකයි මේ ඇත්ත ඇත්තටින් දැක්කද? මේක මේ මං කියනකට නෙමෙයි මේ ඇත්ත ඇත්තටින් දැක්කද කියලා විදිහට බුදුහාඳුරෝ අහනවා. ඇතම් සූත්‍රවල. එතනින්ම පැහැදිලි මේක අපි විසින්ම තම තමා විසින්ම දැකගත යුතුයි. අස්පනා අපිට දැකගත යුතුයි. ඉතින් දැන් එහෙම දැක ගැනීම සඳහා හොඳ මේ අරමුණක් තමයි දැන් මතුවලා තියෙන්නේ. ඒ නිසා පොඩ්ඩක් බලන්න මේක කරදරයක් කරගන්න එපා. දැන් අපි හුස්ම ගන්නවනේ. හුස්ම ගන්නේ කරදරයක් කරන්නේ නේද? අපි දැන් ඇවිදිනකොටත් හුස්ම ගන්නවා. කනකොට බොනකොටත් හුස්ම ගන්නවා. වැසිලි කැසිලි කරනකොටත් හුස්ම ගන්නවා. නිදාගත්තාම හුස්ම ගන්නවා. හැබැයි ප්‍රශ්නයක් නැහැ. අන්න වගේ මේකත් දැන් මේක සාමාන්‍ය දෙයක් බවට පත් කරගන්න. දැන් මේ මේවා ඇත්තටම නැති දේවල් නෙමෙයි. ඇත්තටම අපේ කයේ නිරන්තරයෙන්ම යම් යම් ඔය වගේ වෙනස් වීම්, ඔය වගේ විවිධාකාර සංවේදනාවන් තියෙනවා. නමුත් ඒවා ඒවා පිළිබඳව අපේ හිතට වැටහීමක් නැහැ. මොකද හිත හරි රළුයි, හිත හරි ගොරෝසුයි. හිතේ නැහැ කිසි එකඟ භාවයක්. දැන් අපි භාවනාවක් කරන්න කරන්න හිතේ අර හොඳට එකඟ භාවය කෙලස් ටිකක් කියන්නේ නීවරණ ටිකක් යටපත් වෙලා එකඟ භාවය හැදිලා එනකොට අන්න මේ නොතිබිච්ච දේවල් දැනෙන්න ගන්නවා. ඒක හරි ස්වාභාවිකයි. ඒක වැරද්දක් නෙමෙයි. භාවනාව වැරදිලාවත් කරදරයක්වත් නෙමෙයි එතන තියෙන්නේ. එතන තියෙන්නේ මේ භාවනාවේම වර්ධනයක් තියෙන්නේ. නිසා දැන් මේක කරදරයක් කරගන්න නැතුව මේක ඔහේ තීද්දෙන් භාවනා කරන වෙලාවට මේක හොඳට පාවිච්චි කරන්න. අනිත් වෙලාවටත් සතිය පිහිටුවා ගැනීමට යම් අවස්ථාවක උමනා නම් එතෙන්දිත් මේ අරමුණම පාවිච්චි කරන්න සතිය පිහිටුවා ගැනීමේ අරමුණ වශයෙන්. දැන් අපි ආනාපාන සතිය පාවිච්චි කරන්නේ හුස්ම රැල්ල පාවිච්චි කරන්නේ මේ සතිය පවත්වන්න. අන්න ඒ වගේම මේකත් දැන් මේ යම් යම් තැන්වල දැන් අපි දුන්න අලියන ස්වභාවයන් වෙනස් වෙන ස්වභාවයන් තියෙනවා නම් ඕනනම් මුලින් පොඩ්ඩක් ආනාපාන සතිය කරන්න. ආනාපාන සතිය කළා හිතේ එකඟ භාවයක් හදාගෙන ආනාපාන සතියද මූලකමටහනක් වශයෙන් වඩන්නේ. පිම්බීම හැකිලිමද මොකද්ද? ඉරියව්ව ඉන්නේ. හරි. ඉරියව්වේ පොඩි වෙලාවක් හිත පවත්තලා හිතේ යම් එකඟ භාවයක් ඇති කරගෙන ඊට පස්සේ මුළු කයේම මේ දැනෙන දේවල් වලින් එක තැනකට යොමු කරන්න කොහෙද වැඩිපුර දැනෙන්නේ දැන් කයේ හැම තැනවලම නලියන ස්වභාවයක් තිබුණට ඕකේ යම් තැනකටයක් වැඩියෙන් තේරෙනවා ඇතිනේ අන්න ඒ තැනට විතරක් අවධානය යොමු කරන්න තියලා එතනට හොඳට සමීප වෙලා ඒකට මොකද්ද වෙන්නේ මේක කොහොමද වෙනස් වෙන්නේ මේ කොහොමද ඇති වෙන්නේ කොහොමද නැති වෙන්නේ මේක මට පාලනයක් කරන්න පුළුවන්ද කියලා අන්න ඒ වගේ මේකෙන් ඉගෙන ගන්නා මානසිකත්වයකින් මේ පිළිබඳව සොයා බලන නිකන් පරීක්ෂණයක් කරන මානසික මානසිකත්වයකින් බලන්න. එතකොට ඔය කියන්නේ මේක කරදරයක් කරගන්න මානසිකත්වයෙන් අයින් වෙන්නයි තියෙන්නේ. මේක කියන්නේ මෙතන මුකුත් බාධාවක් කරගන්න එපා. මේක හොඳ විපස්සනා අරමුණක් කියන දෘෂ්ටි කෝණයෙන් තමයි බලන්න තියෙන්නේ. එහෙමයි. හොඳයි හොඳයි. පරයන්ක භාවනාව. අවසර අවසරයි ගරු ස්වාමින් වහන්සේ මා භාවනාවට ඉඳගෙන නාසිකාග්‍රේට සිත පිහිටුවාගෙන හුස්ම ඇතුළුවන පිටවන අයුරු බලා සිටිමි. ටික වේලාවක් විසිරෙන සිත ක්‍රමයෙන් සංසිඳී ආස්වාස ප්‍රාස්වාසයට සිත පිහිටුවා ගත හැකිය. සෙමින් හුස්ම සිහින්ව දැනේ. එසේ හුස්ම සිහිය පිහිටුවා සිටින විට දෑතේ වේදනාවක් දැනේ. එසේ ශරීරයේ වේදනා දැනෙන විට වේදනාවට සිහිය පිහිටුවා සිටිය යුතුයද? එය ගැන නොසිතා හුස්ම රැල්ලටම සිහිය පිහිටුවා සිටිය යුතුයද? යන්න පහදා දෙන මෙන් ඊතා ගෞරවයෙන් දෙපා නැමද ඔබ වහන්සේගෙන් ඉල්ලා සිටිමි. දරුවන් සරණයි. ඔබ වහන්සේට නිදුක් වේවා නිරෝගී වේවා. ඇත්තටම අපි කමක් නැහැ වේදනාව දිහා බලන්න පුළුවන් නම් නමුත් හැබැයි එක පාර්ටම බලන්න යන්න එපා. මොකද මේ අපි තුල හැදිච්ච උපේක්ෂාවක් නැත්තම් අපි කරන්නේ එක පාටම මේ වේදනාව මහ වදයක් කරගන්නවා. හරි කරදරයක් කරගන්නවා භාවනාවට බාධාවක් කරගන්නවා. අපි ඒක දිහා බලන්න යන්නෙම මේ මගේ බැල්ම හරහා මගේ බැලීම හරහා මේක ඉක්මනට ඉවත් වෙයි කියලා බලාපොරොත්තුකින්. එහෙම කරන්න නැතුව අපිට පුළුවන් නම් ආනාපාන සතිය දිගේ තව ටිකක් ගිහිල්ලා හිතේ සෑහෙන එකඟතාවයක් ඇති වුණාට පස්සේ වේදනාව බලන්න පුළුවන් නම් එතකොට අන්න අර වේදනාවෙන් ඉගෙන ගන්න පුළුවන් හැකියාව හුඟක් වැඩි. දැන් අපි එකපාරටම වේදනාවන් වලට යමු වුණොත් මොකද වේදනාව කියන්නේ ටිකක් දැන් උතන සාමාන්‍ය අපි වේදනාව කියලා ව්‍යවහාරයේ අපි භාවිතා කරන්නේ ටිකක් දුක් වේදනාවක් සම්බන්ධයෙන්නේ. සැප වේදනාවක් නම් ඉතින් අපි ඕවා අල්ලගන්න එකනේ කරන්නේ. දැන් මෙතෙන්දී මේ වේදනාවක් කියලා අපි දුක් වේදනාවක් බලන්න යන එකම ටිකක් අර භවනාව සමහරලාට එපා වෙන්න හරි එහෙම නැත්නම් මේක කරදරයක් කරගන්න හරි හේතුවක් වෙන්න පුළුවන් ඒ නිසා මුලදී එක පාටම මේ වේදනාව දුක් වේදනාවක් අල්ලගෙන ඒකින් ඉගෙන ගන්න යෑම ටිකක් නුවණට හුරු නැහැ කියලා මට හිතෙනවා. ඒ නිසා බලන්න ආනාපාන සතියේ ඔස්සේම තව ටිකක් යන්න. වේදනාවක් ආවත් මුල් අවදීනේ නම් ඉන්නේ. තාම මේ භවනා කරන්න ලොකු කාලයක් ගිහිලා නැත්තම් ඒ කියන්නේ පුළුවන් නම් බලන්න මේ අපේ ඉරියව්ව වෙනස් කළා මේ වේදනාව දැනට මග හරව ගන්න පුළුවන් නම් ඒම කරත් ප්‍රශ්නයක් නැහැ. මොකද මුල් කාලේදී පුළුවන් තරම් අපේ මූලකමට අහන්න තමයි අපේ පිහිට වෙන්නේ. කියන්නේ අපි පුළුවන් තරම් අපේ කාලය රඳවන්න ඕනේ මූල කමටහනේ. ඒතර ආනාපාන සතිය නම් මූල කමටහන දැම්ම වේදනාව මූල කමටහන බවට පත් කරගන්න නැතුව ආනාපාන සතිය ඔස්සේම තව ටිකක් යන්න. ගියාට පස්සේ හැබැයි හොඳට ආනාපාන සතියෙන් සෑහෙන එකඟ භාවයක් ඇති වුණාම හොඳට යම් සමාධියක් දිනු කරගත්තාම ඊට පස්සේ වේදනාව බලන්න පුළුවන්. ඊට පස්සේ හොඳට එතෙන්ටම හිත යොමු කරගෙන සෑහෙන ප්‍රයෝජනයක් ඊටපස්ස ගන්න පුළුවන් වේදනාවෙන් හෙතෙක් පොඩ්ඩක් ආනාපාන සතියත් එක්ක යන්නයි තියෙන්නේ. හොඳයි. පින්වන්ත වූ ස්වාමින් වහන්සේ අවසරයි. පසුගිය දින හතරේම ඊතා ස්වල්පයේ බැගින් චිත්ත ඒකාග්‍රතාවයේ වැඩි දියුණු කරගනිමින් මා පැමිණි බව කමඨහන් සුද්ධ කිරීම හා ධර්මදේශනාවල තිබූ කරුණවලින් මට වටහා ගත හැකි විය. අද ඉරිදා අලුයම හතරට පටන්ගත් සක්මන් භාවනාවේ සිට මේ ලියන පෙරවරු 11 දක්වාම සිත එකඟ කර ගැනීමට මොනම ආකාරයකටවත් නොහැකි විය. নানা ප්‍රකාර දේවල් චිත්ත ඒකාග්‍රතාවයේ පළවා හැර සිත අරක් ගනි. ඔබ වහන්සේගෙන් මීට හේතුන් විසඳුමක් අපේක්ෂා කරමි. ඔබ වහන්සේ පතන බෝධියකින් නිර්වාණය ලබනසේක්වා සාදු සාදු. මට හිත එකඟ කරලා දෙන්න නම් අමාරුයි. මේ පොඩ්ඩක් තින් උත්සාහ කරලා බලමු නේද? මේ හැබැයි බලන්න මේ දවස් 4 යම් මේ දවස් 3 යම් පමණකට දියුණු වෙගෙන ආවනම් අද එකපාරටම මොකද උනේ කියලා පොඩ්ඩක් තමන්ම හොයලා බලන්න වෙනවා. මේ මොකද ක්‍රමානුකූලව මේක එනවා නම් ඉතින් තව ටිකක් සමනය වීමක් තමයි වෙන්න තියෙන්නේ. එහෙම නැතුව අපි හොඳට ක්‍රමානුකූලව ඇවිල්ලා ඊට පස්සේ සම්පූර්ණයෙන්ම වික්ෂිප්ත භාවයක් වෙනවා නම් ඒ කියන්නේ එක පැත්තකින් දැන් කාලගුණික පැත්තෙන් යම් යම් වෙනස්කම් නිසා වෙන්න පුළුවන් නැත්නම් ලැබපු ආහාර නිසා වෙන්න පුළුවන් නැත්නම් අපි දැන් මේ දවස් තුනේ ටිකක් අපි හොඳට උනන්දුවෙන් කටයුතු කළා පස්සේ ටිකක් ඉතින් අර ආපු ගැම්ම නැති වෙලා ගිහිල්ලා දුර වෙලා ගිහිල්ලා ෂය වෙලා ගිහිල්ලා ආයෙතර පරණ තත්ත්වයට වැටුණා වෙන්නත් පුළුවන් ඒ නිසා පොඩ්ඩක් නැවතත් උත්සාහවත් වෙන්න මොකද මේ ලැබිලා තියෙන අවස්ථාවෙන් ප්‍රයෝජනයක් ගන්නවා කියන මට්ටමින් ආයෙ පටන් ගන්න නැත්නම් එහෙමත් නැත්නම් ආයෙ නිකන් බොහොම මේ අලුතින් පටන් ගන්නවා වගේ. දැන් වෙච්ච දේ ප්‍රශ්නයක් නැහැ. දැන් මේ අලුතින් පටන් ගන්නෙ. එක්තරා අන්දමක අර ආදුනිකයෙක්ගේ තියෙන අර බොහොම නැවුම් ස්වභාවයකින් නැවත පටන් ගත්තා නම් එතකොට අර මෙච්චර කාලයක් මම මේක එකඟ කරගත්තා නේද කියලා අර එන පසුතැවීම එහෙම නැත්නම් අර බලාපොරොත්තු එහෙම නැත්නම් අපේක්ෂාවන් මුල් කරගත්ත භාවනා කරන ස්වභාවය වෙනුවට ඕන දෙයක් ප්‍රශ්නයක් නැහැ. දැන් මම මේ අලුතෙන් පටන් ගන්න තියෙන්නේ. දැන් මේ අලුතෙන් මේ මොකද්ද වෙන්නේ කියලා බලන්න හදන්නේ. අන්න ඒ වගේ නිකන් අර ටිකක් අලුත් මානසිකත්වයක්, නැවුම් මානසිකත්වයක් හදාගත්තා නම් අපිට ටිකක් මේක බරක් නැතුව අරගෙන යන්න පුළුවන්. අනිත් එක තවත් එකක් තමයි අපේ සතිය දියුණු වුණාම සතියෙන් පෙන්නලත් දෙනවා. හැබැයි ටිකක් දැන් මේ මනසේ තියෙන වික්ෂිප්ත භාවය. මොකද අපි හිතන්න හුඟක් අපේ කැළඹිලා තියෙන වතුරක තව පොඩි කැළඹීමක් ආවට ඒකේ තරම් පැහැදිලි නෑ. නමුත් සෑහෙන නිශ්චල වෙලා තියෙන වතුරක පුංචි කැලමීමක් ආවත් ඒක හොඳට පැහැදිලිව පේනවා. අන්න ඒ වගේ තමයි. අපි මේ හිත ටික ටික ටික ටික පිරිසුදු කරන්න පිරිසුදු කරන්න නැත්නම් එකඟ කරන්න එකඟ කරන්න අර පුංචි පුංචි කැළඹීම් ස්වභාවයන් බොහොම ප්‍රබලව දැනෙන්න ගන්නවා. ඒක එක අතකින් අපේ සතියේ දියුණු නිසා මේ දවස් තුනේ Taman හොඳට අකණ්ඩව තමයි කටයුතු කරගෙන ආවා නම් දැන් Tamanට තේරෙනවා නම් යම් පමණක නිකන් විශ්කිද්භාවයක් තියෙනවා කියලා ඒක Taman තේරුම් ගන්න තියෙන්නේ මේක මේ නොතිබිච්ච වික්ෂිප්ත භාවයක් නෙමෙයි. දැන් මේ දියුණු වෙච්ච සතියේට දැන් මේ Tamanගේ හිතේ තියෙන කැළඹිලි ස්වභාවය, වික්ෂිප්ත ස්වභාවය දැන් හොඳට වැටහෙනවා. ඒක වාසියක් කරගන්නයි තියෙන්නේ. ඉතින් දැන් Tamanට තියෙන තව කොහොමද මම මේ වික්ෂිප්ත භාවයෙන් මිදෙන්නේ? මේ වික්ෂිප්ත භාවයට මම කොහොමද තව දුරටත් මේ භවනාව පාවිච්චි කරලා හිත තවදුරටත් සංසුන් කරගන්නේ? නැත්තම් වික්ෂිප්ත භාවය මගේ කරගන්න නැතුව මේක මේ හිතේ ස්වභාවයක්. කියලා ඕනනම් ඒ පැත්තකින් දාන්නත් පුළුවන්. දැන් ඔය චිත්තානුපස්සනායෙම තියෙනවානේ. සංකිත්තං චිත්තං සංකිත්තං චිත්තං තිපජානාති. වික්කිච්ඡං චිත්තං වික්කිත්තං චිත්තං තිපජානාති. දැන් මෙතන අපි මේක මහා ප්‍රශ්නයක් මහා කරදරයක් කළා මේක මගේ හිතටම ඇයි මේක වෙන්නේ කියලා ඔන්නම ගත්තොත් එතන තියෙන වැරදි දෘෂ්ටි කෝණයක්. එහෙම නැතුව මේ හිත කියන එක විවිධාකාර හේතුන් නිසා එක එක දේවල් මට්ටමටපත් වෙනවා. එක අවස්ථාවක එකඟ වෙනවා, එක අවස්ථාවක වික්ෂිප්ත වෙනවා. එක අවස්ථාවක උද්දාමයටපත් වෙනවා. එක අවස්ථාවක ඇදගෙන වැටෙනවා. ඉතින් මේ වගේ හරිම චංචල ස්වභාවයක් මේ හිතේ තියෙනවා. ඉතින් ඒකත් ඒ පැත්තනොත් බලන්න පුළුවන්. නිසා මේක මේ භාවනාවට කරදරයක් කරගන්න නැතුව නැවතත් උත්සාහවත් වෙන්න. මම හිතනවා මේ අ හිතේ තියෙන මේ චංචල ස්වභාවය, එක පැත්තෙන් තියෙන චපල ස්වභාවය තේරුම් ගන්නත් මේක අවස්ථාවක් කරගන්න පුළුවන්. මොකද අපි බලාපොරොත්තු වෙන විදිහටම මේක වැඩ කරන්නේ අපි බලාපොරොත්තු වෙනවා ගාන්ට ඔන්න ක්‍රමානුකූලව මේක යදනකොට ගාන්ට ඒ විදිහටම වෙයි කියලා. නමුත් එහෙමම වෙන්නේත් නැහැ. මොකද හිතේ ක්‍රියාකාරීත්වයට ඉතින් හේතුන් රාශියක් බලපානවා. ඉතින් සමහර හේතුන් අපිට පාලනය කරන්නත් බෑ. ඉතින් එතෙන්දී අපි පුළුවන් තරම් නිකන් බලන්න ඕනේ උපායශීලීව කොහොමද මේක මේ මේ ඉස්සරහට කරගෙන යන්නේ කියලා ඉන්න පොඩ්ඩක් නැවතත් උත්සාහවත් වෙන්න. පොඩ්ඩක් බලන්න මොන මොන හේතුන් නිසාද මේක වෙනව ඇත්තේ කියලා. මම හිතනවා මෙහෙම චුට්ටක් අර උපායශීලීව පොඩ්ඩක් තන සුදුසු නොවන පාවිච්චි කරොත් නැවතත් හිත ඉස්සරහට අරගෙන යන්න පුළුවන් කියලා. චුට්ටක් බලලා ඕනනම් ආයි හෙට ප්‍රශ්නයක් ඉදිරිපත් කරන්න නැත්නම් අපි පොඩ්ඩක් සාකච්ඡා කරමු. තෙරුවන් සරණයි ගෞරවනීය ස්වාමින් වහන්සේ පරයන්කේ පරයන්කට වාඩි වී පැය කාලයකට පමණ පසු සිත කය ඊතා සංසුන් විය. ආස්වාස ප්‍රස්වාස නොදැනෙන තරමට සියුම් විය. ඉන්පසු විවිධ ආකාරයේ වේදනාවන් හටගන්නට විය. යටිපතුලට උල් අනින්නාක් මෙන්ද, පාදයේ ඇඟිලි හිර කරන්නාක් මෙන්ද, උඩුක් ඇන්දේ දත්වලට කුළු ගෙඩියකින් පහර දෙන්නාක් මෙන්ද, නහර වැලි ඇදෙන ආකාරයේ වේදනාවන්ද දැනින. ඔබ වහන්සේ ඊට පෙර දින ධර්මදේශනාවේදී ප්‍රකාශ කළ දේ එනම් කායානුපස්සනාවේදී කය ඊතා සංවේදී වන බව සිහිවි භාවනා කාලයේ අවසන් වද පර්යංකයෙන් නොනැගිට වේදනා දෙස බලා සිටීමේ පෑ දෙකක් පමණ ගිය පසු වේදනා සංසුන් විය. ඒ අතර වාරයේ සිත අරමුණින් පිට ගිය අවස්ථාවල හුස්ම ගැනීමේ රිද්මය වෙනස් වන අයුරු නිරීක්ෂණය කළමි. එය දොරටුපාලයට හොරා පැන යන විට වුණා වගේය. සක්මන සක්මන් භාවනාවේදී වෙනදාට වඩා වෙනස් අත්දැකීමක් ලැබුවේ. ඉහළමාලේ සක්මන් මළුවේ සක්මනේ හේදෙන විට ලනුපැදුරේ ගොරෝසු බව මුලින්ම අත්විඳෙමි. පසුව එය ක්‍රමක්‍රමයෙන් මෘදු බවට පත්වනු දැනින. තවත් ටික වේලාවකින් සිහින් සීතල දොළ පහරක් ඔස්සේ ගමන් කරනා මෙන් දැනුනි. දෙපා ඊතා සැහැල්ලුය. වලලු කරින් පහළ කොටසට මෙය විශේෂයෙන් දැනින. කිසිදු මහන්සියක් ඇති නොවිය. සක්මනට වැඩි කැමැත්තක් ඇතිවිය. ගැටලුවක් නැත. මේ යන විදිය ඔට්ටුයිද ස්වාමින්වහන්සේ ඔබ වහන්සේට දීර්ඝායු වේවා. ඔට්ටුයි කියන්න පුළුවන් ඉතින් මේ මම හිතනවා මේ කියන්නේ සක්මන හොඳට කෙරලා තිනවා ඒකෙන් සතුටකුත් ලැබලා තිනවා සෑහෙන්න يعني ඉස්සරහට ගිය බවක් පේනවා ඉඳගෙන ඉන්න භාවනාවදීත් ඇත්තටම මේ කියන්නේ හුඟක් වෙන්නේ අපේ අපේ කියන්නේ ඉරියව්වෙන් අපේ කයෙන් මුලදී අපිට ලැබෙන සහයෝගය හරි අඩුයි. මොකද අපි මේ හුරු වෙච්ච වැඩක් නෙමෙයි කරන්නේ. එක තැනක අපි කය තියලා මේ විදිහට නිසල්මනේ මුකුක්කත්ම අතක්වත් හොලවන්නේ නැතුව මේ විදිහට තියලා හිතින් කය දිහා බලන එක ඒ තරම් හුරු කාර්යයක් නෙමෙයි අපිට. ඒ නිසා අපේ කයෙන් මේ කටයුත්තට මුලදී ඒ තරම් අනුග්‍රහයක් ලැබෙන්නේ නැහැ. හැබැයි ටික ටික අපි මේක හුරු කරන්න හුරු කරන්න අන්න කයෙන් ලැබෙන සහයෝගයත් වැඩි වෙනවා. ඒ නිසා ඇත්තටම ආධුනිකයෙකුට තමයි ප්‍රශ්න ඔක්කොම තියෙන්නේ. ටික ටික ඉස්සරහට යන්න යන්න ප්‍රශ්න ටික ටික निराකරණය වෙන ස්වභාවයක් තියෙනවා. ඒ නිසා හැබැයි දැන් මෙතෙන්දී සෑහෙන උත්සාහයක් දැරලා තියෙනවා. පැය දෙකක් තිස්සෙම මේ හොඳට වේදනාව නිරීක්ෂණය කරන්න උත්සාහත් වෙලා තියෙනවා. ඒ උත්සාහයේ ප්‍රතිඵලයක් වශයෙන් සෑහෙන වෙලාවක් ගියාට පස්සේ වේදනාවන් සමනය වෙලක් තියෙනවා. ඉතින් ඒක හොඳයි. අපිට පුළුවන් නම් ඒ වගේ කියන්නේ වේදනාවන්ගෙන් කරදරයක් ඇති කරගන්න නැතුව දුක් වේදනාවක් වුණත් අපිට බොහොම මධ්‍යස්තව නිරීක්ෂණය කරන්න පුළුවන් නම් ඒකෙන් ලොකු දෙයක් ඉගෙන ගන්න පුළුවන්. මොකද අපිට වෙන්නේ මේ දුක් වේදනාවට නැත්නම් කායික දුක් වේදනාවට අපි මානසික දුක් වේදනාවකුත් එකතු කරගන්න එකයි අපි සාමාන්‍යයෙන් කරන්නේ. එතකොට ඉතින් වේදනාව දෙගුණ තෙගුණ වෙන එකයි වෙන්නේ. නමුත් අපිට පුළුවන් නම් මේ කායික වේදනාව කායික වේදනා මට්ටමින් නතර කළා. ඒක මේ යම් අපිටම පාදයක රිදීමක් තියෙන්නේ. එතන අපිට හිත එකඟභාවයක් තියනවා නම් එකඟභාවය හොඳට රිදුමක් කැක්කුමක් තියෙන තැනට යොමු කළා බලලා ඒක දිහා බලාගෙන හොඳට ඒකේ වෙනස් වෙන ස්වરૂපය වෙන ඇති වෙන ස්වභාවය නැති වෙන ස්වභාවය ඒක පැතිරෙන ස්වභාවය කැඩලා බිඳලා යන ස්වභාවය මේ වගේ දේවල් මේක වෙනවන් නම් මටත් ඒක දැක ගන්න පුළුවන් නේද කියලා මේක බලන්න යන මානසිකත්වයකින් යනවා නම් අන්න ලොකු ප්‍රදේශයක් එහෙම නැත්නම් ලොකු සාරයක් තියෙනවා ඒක එතනින් අපිට ඉගෙන ගන්න. ඉතින් මේක දැක ගන්න දැක ගන්න ඇතරම් බුදුහාමුදුරුවෝ කියනවා මේ අපිට ඇති වෙන්නේ එක්තරාන්දමක නිබ්බිදාවක් විරාගයක් මේකෙන් ඇති වෙනවා කියලත් බුදුහාමුදුරුවෝ ප්‍රකාශ කරනවා. මොකද දැන් දැන් බලන්නේ මේ මගේ වේදනාවක් නෙමෙයි යම් යම් හේතුන් නිසා හටගත්ත වේදනා ස්වභාවයක්. ඒක මේ මට පාලනය කරන්න බෑ. මට ඕන විදිහට දැන් මේ දුක් වේදනාව හැසිරෙන්නේ මගේ යටිහිතේ කැමැත්තක් වුණාට මේක ඉක්මනට අයින් වෙයි කියලා එහෙම වෙන්නෙත් නෑ. හැබැයි මම අතහරින්නෙත් නෑ. මම මේක බලනවා. මේ බලන්න තමයි දැන් මේ මං වාඩි උනේ කියලා. අන්න ඒ වගේ නිකන් අර යම් පමණක මානසිකත්වයක් ඇති කරගත්තා නම් මේකෙන් මං ඉගෙන ගන්න ඕනේ කියලා මධ්‍යස්තව හිත පවත්වන්න ඕනේ කියන විදිහට ගියා නම් එතකොට අන්න සෑහෙන වේදනාවෙන් ඉගෙන ගන්න අවස්ථාව තියෙනවා. එතකොට තමයි අන්න මේ වේදනානුපස්සනාවක ස්වරූපයෙන් බලන්න අපි පටන් ගන්නෙ. නැත්තම් අපි කරන්නෙම මේ මේක මගේ වේදනාව අනිත් අය නම් හරි හොඳින් ඉන්නවා මට තමයි ඔක්කොම වේදනාව කියලා අර ඒක මගේ කරගෙන මානසික වේදනාවකුත් එකතු කරගන්න එකයි කරන්නේ. නමුත් මේ අවස්ථාවේදී අපි හොඳට හිතේ උපේක්ෂාවක් ඇති කරගෙන මේ දුක් වේදනාව වුණත් යම් යම් හේතුන් නිසා හටගන්නේ ඒ හේතුන් මොනවද මේක හටගත්ත වේදනාව කොහොමද පවතින්නේ මේක මං කැමති වෙලාවට වෙනස් වෙනවද නැත්නම් එයාම ඔයා ඕන වෙන විදිහට හැසිරෙනවද කියලා අර ඒ එතන තියෙන දේ පිළිබඳව හොඳට මධ්‍යස්තව ඉගෙන ගන්න හදනවා නම් එතනම ලොකු අවබෝධයක් එන්න පටන් ගන්නවා. ඒ නිසා ත්‍රිලක්ෂණය වටහා ගන්න හොඳ පරිසරයක් තමයි වේදනානුපස්සනාව. හැබැයි ඉතින් ටිකක් කර්කශයි. අර කායනුපස්සනාවක් නැත්නම් චිත්තානුපස්සනාවක් ධම්මානුපස්සනාවක් තරම් සමාලාවට ප්‍රනීත නැති වෙන්න පුළුවන්. හැබැයි සෑහෙන්න. කියන්නේ ඔය ඇතම් පොත්පත්වල එහෙම කියනවා මේ නිවන් දකින්න තියෙන කෙටි දුර්ග මාර්ගයක් කියලා වේදනානුපස්සනාව. හැබැයි දුර්ග මාර්ගයක්. කෙටි හැබැයි දුර්ග මාර්ගයක්. මොකද යන්න තියෙන පාර ටිකක් කර්කශයි. ටිකක් රළුයි. හැලැප්පින් බහුලයි. හැබැයි කරගත්තා නම් අන්න සෑහෙන්න ಗುಣධර්මයක් වඩාගෙන හිතේ දියුණුවක් ඇති කරගෙන සෑහෙන ඉස්සරහට යන්න පුළුවන්. පින්වත් ස්වාමින් වහන්සේ මට මේ වන විට සිතවිලි ගලායම බොහෝ දුරට නතර වී ඇත. සිතවිල්ලක් පැමිණෙන විටත් සිතවිල්ලක්යයි මැඩපවත්වා ගත හැක. පරයන්ක භාවනාවේදී නිතරම නිදිමත ගතියක් ඇතිවේ. මෙසේ භාවනාවේ සිටින විට මුහුණේ සහ මස් පිඬුවල දැනෙන ස්වභාවයක් දැනේ. සමහර විට පපුව හිර කරන ගතියක්ද දැනේ. එයත් ටික වේලාවකින් නැතුව යයි. මෙසේ දැනීම ඇතිවන්නේ කෙලෙස් මතුවීමෙන්ද පින්වත් ස්වාමින් වහන්සේ මේ පහදා දෙන්න. ස්වාමින් වහන්සේට නිදුක් නිරෝගී සුවයත් දීර්ඝායුෂත් ලැබේවා. තෙරුවන් සරණයි. හොඳයි. එහෙම වෙන්නත් පුළුවන් හැබැයි. මොකද අපේ මේ يعني කයයි හිතයි අතර ලොකු සම්බන්ධයක් තියෙනවා. අපේ හිතේ තියෙන يعني හිත හොඳට තැම්පත් වුණාට පස්සේ හිතේ ගැඹුරේ තැම්පත් වෙලා තියෙන යම් යම් අනුසය ධර්මයන් ආශ්‍රව ධර්මයන් අපේ කය හරහා ඉදිරිපත් වෙන්නත් පුළුවන් හැබැයි. හිතටම හැබැයි සිතුවිලි රාශියක් වශයෙන් මතුවෙන්නත් පුළුවන්. ඒ නිසා හරියටම නිශ්චිතව කියන්න බෑ මේ මානසිකව තියෙන ආතති ස්වභාවයක් නැත්තම් කෙලෙස් ස්වභාවයක්ම දැන් මේ වෙලාවේදී කයෙන් මේ ඉදිරිපත් වෙලා තියෙනවද කියලා. නමුත් වෙන්නම් පුළුවන්. මොකද අපි දන්නවනේ කොයි වෙලාවෙත් අපි හිතමු අපිට සාමාන්‍ය ජීවිතේදීත් අපිට තරහ ගිය වෙලාවක අපේ කායිකව සියලු වර්ණේ පව වෙනස් වෙනවා මූණේ ඉරියව්ව වෙනස් වෙනවා වර්ණය වෙනස් වෙනවා අපේ හුස්ම ගන්න රටාවන් වෙනස් වෙනවා ඉතින් මුළු කායික ලොකු වෙනසක් සිද්ධ වෙනවා අපිට තරහ ගිය වෙලාවට ඉතින් මේ වගේමයි අනිකුත් සියලුම මානසික ස්වභාවයන්ට කායික ඊට අනුරූප කායික ස්වභාවයන් තියෙනවා ඉතින් අනිවාර්යයෙන්ම එතකොට අපිට පුළුවන් නම් දැන් ඇත්තටම භාවනාවේදී කරන තව ක්‍රමයක් තමයි මානසිකව අර වගේ මොනා හරි දෙයක් වුණාම ඒක අපිට දරා ගන්න බැරි නම් එහෙම නැත්නම් ඒක අපිට මැඩපවත්ව ගන්න නැත්නම් ඒකත් එක්ක බලලා ඔට්ටු වෙලා ඒක ජය ගන්න බැරි නම් අන්න අපිට පුළුවන් තව උපක්‍රමයක් වශයෙන් කයට අවධානය යොමු කරන්න. අපි දුමු යම්කිසි කරුණක් නිසා අපිට ද්වේෂයක් ඇති වුණා. දැන් අපි අපි දිනු කරගත්ත සතියක් නැත්තම් මේ ද්වේෂය දිහා බලන්න ගියාම තවත් තරහ යන එකයි වෙන්නේ. ඒ වෙනුවට කරන්න පුළුවන් හොඳ උපක්‍රමයක් තමයි ද්වේෂයක් ඇති වුණා ද්වේෂය ඇතිවීම හරහා කායිකව ඇතිවෙච්ච වෙනස්කම් මොනවාද? කායික වශයෙන් දැන් ඔන්න මූණේ මූණ වෙනස් වෙලා. හිත රළු මේ කය රළු වෙලා. නැත්තම් දත්මිටියකට හැපිලා. අත අතපය නිකන් දරනඩු වෙලා. නිකන් මස් පිඬු තද වෙලා. මෙන්න මේ වගේ විවිධාකාර ලක්ෂණයන් මේ කායික වශයෙන් පෙන්눔 කරනවා. ඉතින් අපිට පුළුවන් අර වෙච්ච ද්වේෂය පැත්තක තියලා දැන් මේ ද්වේෂය හරහා කායිකව මොකද්ද උනේ කියලා කයට අපේ අවධානය ගන්න පුළුවන් නම් අන්න එතනින් ලොකු ගැළවීමක් සිද්ධ වෙනවා අර දිගට යන්න ආපු ද්වේෂය ඇත්තටම අපිට භාවනාවකට විපස්සනාවට ලොකු ප්‍රයෝජනයක් ගන්න හොඳ මේ සාධකයක් බවට පත් වෙනවා. ඉතින් ඒ නිසා අපේ වර්තමාන වශයෙන් පටන් ගන්න පටන් ගන්නා එහෙම වර්තමාන වශයෙන් හිතේ පැන නගින කෙලෙසුත් කායික වශයෙන් වෙනස් වීම වලට වෙනස්කම් වලට මේ හේතුන් බවට පත් වෙනවා. ඊළඟට අපේ හිත බොහොම තැම්පත් වෙලා තියෙන වෙලාවෙදිත් මානසික වශයෙන් දැන් තැම්පත් වෙලා තියෙනවා. හැබැයි මොකක් හරි දැන් මේ තැම්පත් වෙච්ච ස්වභාවය හරහා දැන් හිතට නැත්නම් අපි සාමාන්‍ය කියන විඥාණයට läග ගන්න තැනක් නැතුව දැන් අනුසය ධර්මයන්හි läග ගන්නවා නම් අනුසය ධර්මයන් ඉදිරිපත් කරගෙන නම් එයා දැන් ඉන්න පටන් ගන්නෙ. එතෙන්දී ඔන්න එක්කෝ එක ක්‍රමයක් තමයි එක පාටම නිකන් ඔන්න තමන් ඒ තරම් මතකේ තියාගෙන නොහිටපු මොකක් හෝ දෙයක් මතක් වෙනවා. මේ ඒ තරම් මතක තියන් හිටපු දෙයක් නෙමෙයි. නමුත් ඔන්න එක පාටම සිතුවිලි රාශියක් එනවා මාක් හරි දෙයක් අල්ලගෙන. සමහරවිට සම්පූර්ණයෙන් අමතක වෙලා තිබිච්ච දෙයක්. එහෙම නැත්නම් සම්පූර්ණයෙන්ම අපිට අදාළම නැති දෙයක්. ඉතින් මේ වගේ එකපාරට අර අනුසේ ධර්මයන් මතුවෙන්න පුළුවන්. ඉතින් ඒකම අනිත් පැත්තක් තමයි හිතේ සිතුවිලි වශයෙන් නැතුව කායික වශයෙන් ওই දේවල් වෙන්නත් පුළුවන්. ඉතින් නිසා කොයි දේ ආවත් අපි හැබැයි කල යුත්තේ නම් මේක බොහොම උපේක්ෂාවෙන් මැදහත්ව මේක දිහා දැනුවත් වීමයි කරන්න තියෙන්නේ. ඒ නිසා සිතුවිලි වශයෙන් මේ වෙලාවේ අපි හොඳට තැම්පත් වෙච්ච මනසක් තියෙන වෙලාවේදී එක පාටම නිකන් සිතුවිලි රාශියක් වශයෙන් මතු වුණොත් ඒ වෙලාවේදී කරන්න තියෙන්නේ ඒකට යන්න හරින එක. ඒකේ ඇතුළතට හාරා උස්සලා බලන්න තේරුමක් නැහැ. මොකද එන මේ සංඛ්‍යාතේ වැඩි. එක ළඟ එක ළඟ මහා රාශියක් එනවා. එතනදී එක එකක් බලන්න තේරුමක් නැහැ. ඊට පස්සේ එහෙම්මම gediya පිටින් මතලා දාන්න තියෙන්නේ. ඒ වගේමයි කායික වශයෙන්ුත් එනවා නම් එතෙන්දිත් අපිට පුළුවන් නම් පොඩ්ඩක් විඳ දරාගෙන මේක බලන්න ඒ තරමට හොඳයි. ඔව්. ගෞරවනීය ස්වාමීන් වහන්සේ මා මීට පෙර භාවනා වැඩසටහන් දෙකකට සම්බන්ධ වී ඇති අතර මේ මාගේ තුන්වැනි වැඩසටහන් සහභාගීත්වයයි. මා පර්යංකේද ආනාපාන භාවනාවෙන් සිහිය පිටවා ටික කලකින්ම ආනාපානයට පෙරට වාඩි වූ සැනින් සමාධිය ඇතිවීම මෙම භාවනා වාරයේ මුල් දින දෙක දක්වා පැවතිනි. ඒ තුන්වෙනි දිනේ පටන් කොපමණ වීරය වැඩුවත් ආනාපානයේ සතිය පිහිටුවීමට හෝ සමාධිය ඇති කර ගැනීමට නොහැකි විය. එහෙත් දිගින් දිගටම ආනාපාන සතිය වැඩිවෙමි. සිවන දිනේදී පරයන්ක භාවනාව නීරස මට්ටමට වැටි කම්මැලි ස්වභාවයක් ඇතිවිය. ඒත් අද දින වීරයන් භාවනා කිරීමේ වීරයෙන් භාවනා කිරීමේදී ආනාපානය ඊතා සියුම් වී සංඥාවක් නොමැති මට්ටමට සියුම් වී ආස්වාසය ඇරඹීමට අවසාන ප්‍රාශ්වාසයේ ඇරඹීම අවසානය පැහැදිලිව දුටු නැවතත් මුල් දිනවලදී සමාධිය ඇති වූ කලමෙන් සතුටක් දැනුනි. දැන් බොහෝ වේලාවක් මෙම ඉරියව්වෙන් සිහිය පිහිටුවිය හැක. ගෞරවනීය ස්වාමීන් වහන්සේ මෙය භාවනාවේ දියුණුවක්ද නොමැතිනම් පසුබෑමක්ද වටහා දෙන සේක්වා. ඔබ වහන්සේට නිදුක් නිරෝගී චිරජීවනයේ ප්‍රාර්ථනා කරමි. ඔව් ඉතින් ඇත්තටම බාධාවත් ජයගත්තා කියලා කියන්න පුළුවන්. මොකද අපි හුඟක් බලාපොරොත්තු වෙන්නේ මේ මේක හරිම ලස්සනට හරිම නිකන් රේඛාවක් වගේ ලස්සනට මේ නැගගෙන නැගගෙන නැගගෙන නැගගෙන නැගගෙන නැගෙන හැමදාම එකම විදිහට යාවි කියලා. නමුත් එහෙම දෙයක් වෙන්නේ නැහැ. මොකද හරිම කියන්නේ මේ මේ ගමන හරි එක අතකින් බැලුවම හරි අවිනිශ්චිතයි. හැලහැප්පි මුගක් තියෙනවා. බාධක කම්කටොළු ඕන තරම් එනවා. ඉතින් මේ ගමන හරහාමයි අපි තුල එකාතකින් අර අටලෝ දහමට මුහුණ දෙන්න පුළුවන් ශක්තියක් ගොඩනැගෙන්නේ. ඉතින් අපි හිතුවොත් මේ භාවනාවක් කරන්න ගිහිල්ලා අපි අර අපේ හිතේ තිබිච්ච සාමාන්‍ය නිකන් අර සුකුමාල ස්වභාවයක්, බොහොම ලාමක ස්වභාවයක්. නිකන් හරිම අපි කියන්නේ දැන් බබාලා වගේ කියලා. ඒ தත්ත්වය හැමම නම් තියෙන්නේ. ඉතින් ඒ කියන්නේ ඉතින් හරියට භාවනාවක් වෙලා නැහැ කියන එක. මොකද භාවනාවක් කියන්නේ එහෙම ගමනක් නෙමෙයි. මේකෙදි විවිධාකාර හැලැප්පීම් අනිවාර්යයෙන්ම සිද්ධ වෙනවා. ඒ හැලහැප්පීම් සිද්ධ වෙලා ඒවා තරණය කරපු තරමට තමයි අපි තුල මේ ආධ්‍යාත්මික ශක්තිය ගොඩ නැගෙන්නේ. මොකද මේ බුධාම්දුරෝ අපිට පෙන්වන්නේ මේ එක අතකින් මේ එක හරියටම නිකන් ඉද්ද ගැහුවා වගේ යන පාරක් නෙමෙයි. ඒ පාරේ අපිට කර්මානුරූපව නැත්නම් අවස්ථානුරූපව අනිකුත් මේ ඍතුයි පරයාසයන් අහරමේ මේ හැම දෙයක්ම හරහා යන ගමනක් මෙතන තියෙන්නේ. ඒ නිසා අපිට අපි බලාපොරොත්තු වෙන විදිහට මේක සිද්ධ වෙන්නේ නැහැ. අපි බලාපොරොත්තු වෙන්නේ නම් බොහොම සුඛනම්ම්‍ය විදිහට මේක සිද්ධ වෙයි කියලා. නමුත් අපිටම මේකෙන් තේරුම් ගන්න තියෙන්නේ මේ මට මේක හසුරවන්න බෑ. මම බලාපොරොත්තු වෙන විදිහට මේක සිද්ධ වෙන්නේ මම උත්සාහ කරනවා හැබැයි ඒකෙන් අදහස් වෙන්නේ මම උත්සාහය අතහරිනවා කියලා. මම උත්සාහ කරනවා. හැබැයි මේකේ මටගේ පාලනයෙන් තොර යම් කොටසුත් තියෙනවා. මම ඒවට යම් ඒ ඒ අවස්ථානුකූලව හැඩ ගැහෙන්නත් වෙනවා. මේ අවස්ථාවේදී මම ඉවසන්න සිද්ධ වෙනවා. මේ අවස්ථාවවලදී මම දරා ගන්න සිද්ධ වෙනවා. පහතට වැටුනොත් ආයි හොසවා තබන්න සිද්ධ වෙනවා. දැන් වීරය අපි දැන් දැන් මේ අපි භාවනාවක් කරනකොට දියුණු වෙන ධර්මතාවයන් තියෙනවානේ. අපේ හිතේ දියුණු වෙන ගුණ ධර්මයන් තියෙනවා. අපි සාමාන්‍යයෙන් කියනවා ඔන්න ඉන්ද්‍රිය ධර්මයේ මට්ටමකට වැඩුණා කියලා. සති, සද්ධා, වේරිය, සති සමාධි, ප්‍රඥා කියලා. ඉතින් අපි මේ ඉන්ද්‍රිය ධර්මයන් ඔන්න බුදුරජාණන් වහන්සේ උගන්වනවා. දැන් මේකේ කියන මේ වීරය කියන ඉන්ද්‍රිය ධර්මයම එයාගේ කටයුත්ත වෙන්නෙම මේ වගේ හිත වැටිච්ච වෙලාවට අන්න ආරියට නිකන් අර අපි ඔන්න කෙහෙල් ගහක් කඩන් වැටුනහම අපි ආයි ඔන්න කරුවක් තියලා උස්සලා ගන්නවා වගේ අන්න ඒ වෙලාවට තමයි වීරය චෛසිකේ නැත්තම් වීරය ඉන්ද්‍රිය ධර්මයේ වැඩ පේන්නේ. ඒ වෙලාවට තමයි වීරචෛසික ඉදිරිපත් වෙලා අර කරුවක් තියලා මේ වැටෙන්න යන එක ආයෙ උඩට ගන්නවා වගේ අන වීරෙන් තමයි ආයෙ ගොඩ ගන්නෙ. ඒ නිසා මේක හරි එකතකින් බැලුවාම හරි මේ අභියෝගශීලී ගමනක්. මොකද දැන් මේ වීර චෛතසිකය ගැනම <clears throat> දැන් ඊළඟ මට්ටම් වලදී බුදුහාඳුරෝ කියන්නේ වීරයේම තියෙන අවස්ථා හතරක්. දැන් නූපන් කුසල් උපදවන්න වීරයක් ඊළඟට උපන්න කුසල් දුරු කරන්න වීරයක් හන්ට උපන් කුසල් පවත්වන්න වීරයක්. ඉතින් ඒ ඒ පවත්වනවා කියන එක ලේසි වැඩක් නෙමෙයි. මොකද අපේ තියෙන කෙලෙස් ස්වභාවයන්, නීවරණ ස්වභාවයන් සෑහෙන්න ඉතින් අපිව වටන්න උත්සාහ කරනවා. ඉතින් ඒ වෙලාවේදී අපි කොහොමද මේ ඒ uppannanna uppannanwa කුසලානං ධම්මානං තිතියාය, අසම්මෝසාය, වේපුල්ලාය, භාවනාය, පාරිපූර්ණා. ඔන්න විදිහට බුදුහාඳුර පුදුම විදිහට සෑහෙන්න අවධාරණය කළා මේ කටයුතු කියන්නේ. මේ තමන් දියුණු කරගත යම් කිසි කුසල ධර්මයක් තියෙනවා නම් ඒක ඒ මට්ටමේවත් අඩුතරමින් පවත්වන්න. තිතියා. එතන එතන එතනින් වැටෙන්න නොදී පවත්ව ගන්න උත්සාහත් වෙන්න. ඊට අසම්මෝසය මේක එහෙ මෙහෙ වෙන්න නොදී අද එනවා හෙට නැහැ ඔය වගේ නිකන් එහෙට මෙහෙට වෙන්න නොදී මුලාවටපත් වෙන්න නොදී මේක හොඳට ස්ථිර කරගන්න උත්සාහත් වීම. වේපුල්ලාය මේක හොඳ විපුලත්වයකට මේක හොඳට තව දියුණුවටපත් කරගන්න. භාවනාය තව වඩා ගන්න. පරිපූර්ණ මේක පරිපූර්ණත්වයටපත් කරන්න. ඉතින් මෙච්චරට බුදුහාඳුරන්ට කියන්න උවමනාවක් නැහැනේ මේක ඒ තරම්ම ලේසි දෙයක් න ะ. මේ වීරය ගැනම බුදුහාඳුරෝ කියන මේ විදිහට සම්‍යක් ප්‍රධාන වීරය වඩන්න වෙනවා කියලා. මොකද ඒ කියන්නේ මේ ගමනේ තියෙන ලොකු ඉතින් හැලහැප්පීම් බහුලව නැත්නම් ඇදවැටීම් බහුලව හැබැයි නැවත නැවත උත්සාහයක් වෙනවා. බුදුහාඳුරන් විශ්වාස කරගෙන ධර්මයේ විශ්වාස කරගෙන සංඝයා විශ්වාස කරගෙන තමන්ගේ සීලය අදිෂ්ඨාන කරගෙන නැවත නැවත උත්සාහවත් වෙනවා. ඒතර මේ හරහා තමයි ඉතින් අපි ආධ්‍යාත්මික වශයෙන් ශක්තිමත් වෙන්නේ. ඒ නිසා තමන් දැන් මේ මුහුණ දීලා තියෙන தත්ත්වය ඉතින් ඒකට සාධකයක් කරගන්න. තමන් දැන් දවස් තුනක් තිස්සේ අරගෙන ආවා. ඔන්න වැටුණා. හැබැයි ඔන්න ආයි ඊළඟ දවසේ යන කොහමම හරි ආයි ගොඩ් මේ නැගිට්ටා. ඉතින් ඒක තමයි ඉතින් මේ භවනා ජීවිතේ තියෙන හරේ අපි අපිම ආධ්‍යාත්මික වශයෙන් ශක්තිමත් වෙන ස්වභාවය. ගෞරවනීය ස්වාමින් වහන්සේ මාහට භාවනාවේ මුල් අවදීමෙන් නොව වත්මනෙහි භාවනාව ආරම්භා කෙටි කලක් තුලදී චිත්ත ඒකාග්‍රතාවයට පැමිණේ. එවිට කයට සැහැල්ලු භාවයක් දැනියයි. එමෙන්ම හුස්ම හා යටි කය පිළිබඳ සංවේදයක් නොදැනේ. ඉහළට එසවි ගන්නාක් මෙන් දැනෙන අතර විවිධ වූ චලන වර්ණ ආලෝක සංඥා දිස්වීමට පටන් ගනී. එහෙත් ඉන් ඔබට කිසිවක් සිදු නොවේ. මෙසේ සිදුවන්නන් සිදුවන්නේ මෙය මාර බන්ධනයක්ද නැතහොත් භාවනාවේ එක් එක් අවස්ථාවක් එසේත් නැතහොත් අන් කවර හේතුවක්දයි පහදා දෙනු මෙනමි ඔබ වහන්සේට තෙරුවන් සරණයි. ඔව් ඇත්තරම මේ තේරුම් ගන්න තියෙන මේ يعني මෙහෙම දේවල් වෙනවා නම් ඒ කියන්නේ තමන් ඉස්සරහට යනවා. මොකද يعني එක තැනම තියෙනවා කියන එක නෙමෙයි මෙතන අදහස් වෙන්නේ. යම් යම් දේවල් ඉදිරිපත් වෙනවා කියන්නේ යම් යම් විපරිණාමයන්ට යම් වෙනස්කම් වලට භාජනය වෙනවා කියන්නේ අන්න ඉදිරි ගමනක් තියෙනවා. ඒ වෙලාවේ දැන් ඔය ඉදිරිපත් වෙලා තියෙන යම් යම් ඔන්න ආලෝක සභාවෙන් එනවනම් දැම්ම ඔය මොකක්වත් බලන්න යන්න එපා. අපි මූලකමට ආන දැනට පාවිච්චි කරන්න. ඒ කියන්නේ ආනාපාන සතිය නම් කරගෙන යන්නේ. ඒ ඔස්සේ මේ යන්න දැන් දැම්ම ඔය ආලෝක සභාවෙන් බලන්න ගියොත් ඒක අපිට ලොකු අකරතැබ්බයක් බවට පත් වෙනවා. නැත්නම් අපේ අරගෙන ආපු මේ දියුණුව අඩපණ වෙන්න හේතු වෙනවා. මොකද අපි කරන්න ඕන වැඩේ නෙමෙයි එතෙන්දි කරන්නේ. නැත්තම් හේතු හේතුන් සම්පාදනය කරනව වෙනුවට අපේ හේතුන් හරහා ආපු ඵලයක් ඔස්සේ යන්න අපි දැම්මම උත්සාහ කිරීමක් වෙන්නේ. නිසා දැන්මම ඔය ආලෝක දිහා බලන්න යන්නේ නැතුව පුළුවන් තරම් ආනාපානෙත් එක්කම යන්න. බොහොම ඉවසීමෙන් යන්න. එතකොට ඉස්සරහට යන්න පුළුවන්. හරි. ගරුතර කාරුණික ස්වාමින් වහන්සේ පසුකී දින ඔබ වහන්සේ දුන් අවදන් පරිදි මම පරයන්ක භාවනාවේදී ඉක්මනින් සිත පිටතට නොයා පෑ කාලක් පෑ භාගයක් වශයෙන් ආස්වාස ප්‍රාස්වාස නාසිකාග්‍රේ සිත පවත්වා ගතිමි. මම රාත්‍රී කාලයේ පරයන්කේ නැගිට සතුටින් නිින්දට ගියමි. දැන් මට එලෙසම සිහිය පවත්වා ගැනීමට හැකි බව සතුටින් දන්වමි. තව දුරටත් එය පවත්වා ගැනීමට උත්සාහ දරමි. ඔබ වහන්සේ මේ කරන කුසල කර්මය නිවන් අවබෝධයේ පිණසම වේවා. තෙරුවන් සාදු සාදු. ලොකු සයනාසයට තමයි පින් දෙන්න තියෙන්නේ. හොඳයි. ගෞරවනීය ස්වාමින් වහන්සේ ඔබ වහන්සේත් ලොකු ස්වාමීන් වහන්සේත් ලබා දුන් උපදෙස් අනුව භාවනාවේ යෙදුණෙමි. ආනාපාන සති භාවනාව වැඩිීමේදී නාසිකාග්‍රයට සිත පිහිටුවෙමි. එෙහිදී හුස්ම රැල්ල ඇතුළු වීමත් හොඳින් දැනේ. ප්‍රස්වාස දැනෙන්නේ මද වශයෙන්ි. නමුත් ක්‍රමක්‍රමයෙන් ආස්වාසයත් ප්‍රාස්වාසයත් හොඳින් වැටහුණි. ක්‍රමයෙන් හුස්ම රැල්ල සැඟවි සියුම් වී ආස්වාසයත් ප්‍රස්වාසයත් අතර සියුම් විරාමයකුත් දැනින. මෙසේ සිහිය පිහිටුවා භාවනා කිරීමේදී හුස්ම රැල්ල සියුම් වී තුනී වී ගොස් ශූන්‍ය තත්වයක් අත්විඳෙමි. මෙම අවස්ථාවේදී කම්බුල් වලින් තද රසණයක් පිටවන බවක් වැටහින. දෙයත් දෙකකුල් වල තද ගතියක්ද දැනුනි. මේ తත්වය මෙනෙහි කෙලෙමි. ගෞරවනීය ස්වාමීන් වහන්සේ. මින් ඉදිරියට භාවනාව වැඩි යුතු ආකාරයේ පහදා දෙනමින් කාරුණිකව ඉල්ලා සිටිමි. ඔව් කළා තියෙන දේ හරි. කියන්නේ හිත හොඳට එකඟ වුණාට පස්සේ අපි තමු හොඳට මුලින් ආස්වාද ප්‍රසවාස තේරුණා. ටික ටික හැබැයි ආස්වාද ප්‍රසවාස සංසිඳුණා. දැන් එන්න එන්න හරිම සියුම්, ඊටාම සූක්ෂමයි. ඒ මට්ටමෙත් ඔන්න Tamanට හිත පවත්වන්න පුළුවන්. සතිමත් වෙන්න පුළුවන්. ඊට පස්සේ මොකක්වත් <clears throat> ලකුවට තේරෙන්නේ නැහැ. හිත එහෙම හැබැයි දුවන්නෙත් නැහැ. නින්දට වැටෙන්නෙත් නැහැ. හොඳට නාසිකාග්‍රේ ප්‍රදේශයේ එකඟ වෙලා තියෙනවා. එහෙමනම් අර දැන් කරා වගේම පුළුවන් තරම් කයට යොදන්න. කයේ යම් යම් ඊටාම සියුම් සංවේදනාවන් තියෙනවා. අන්නේ සංවේදනාවන් හොඳට නිරීක්ෂණය කරන්න පටන් ගන්න. මොකක්වත් අහුවෙන්නේ නැත්නම් අපිට මේ ස්පර්ශ වෙන ස්ථානවල කොහොමත් යම් යම් සංවේදනාවන් තියෙනවා. උදාහරණයක් වශයෙන් අපි අත් දෙක තියන් ඉන්නේ මේ විදිහට නම් මෙතෙන්දි මේ එක අතක රස්නේ අනිත් අතට දැනෙනවා. එහෙම නැත්නම් එක අතක බර අනිත් අතට දැනෙනවා. ඉතින් මෙතන අනිවාර්යයෙන්ම යම් සංවේදී ස්වභාවයක් තියෙනවා. ස්පර්ශ වෙන තැන නිසා. ඉතින් ඒ වගේ මුළු කයෙම يعني අපිට අනිත් නිදැල්ලේ තියෙන තැන්වල එහෙම දෙයක් අල්ලගන්න බැරි නම් ඒ වගේ ස්පර්ශ ස්ථානවලට පවා හිත යොමු කරමින් බලන්න පුළුවන්. මොකද දැන් තියෙන්නේ අපි හදාගත්ත ආයුධෙන් වැඩ ගන්නයි තියෙන්නේ. මොකද මෙතෙක් වෙලාවක් මේ ආනාපාන සතිය ඔස්සේ ආවා. දැන් ක්‍රමානුකූලව දැන් Tamanට નિરાයාසයෙන්මත් මේ දේ සිද්ධ වෙලා තියෙනවා. දැන් තමන්ගේ කයේ ඇතිවෙච්ච යම් සංවේදනාවන් නිරීක්ෂණය කළාත් තියෙනවා. ඒකම තමයි කරන්න තියෙන්නේ. ඒකම දැන් දිගට කරන්න හැබැයි ඉතින් කාලයක් යනවා. මේක එකපාරට මේ එකක් බැලුවා කියලා සියල්ල සම්පූර්ණ වෙනවා කියලා හිතන්න එපා. කායේ කායනුපස්සී විහෙරති. විහෙරති කියන්නේම සෑයන කාලයක් වාසය කරනවා. නිසා අර මුලින් අපේ එකඟ භාවයක් හදාගත්ත අපේ නැත්තම් විපස්සනාවට වමනා කරන ශක්තිය ඒ ආයුධේ මුවහත් කරගත්තා. දැන් තියෙන්නේ මුවහත් කරගත්ත ආයුධෙන් වැඩ ගන්න එකයි තියෙන්නේ. අපි තුමු මෙහෙම කරද්දී අපි තුමු නැවත හිත පයින්ව ආනාපානෙට. මොකද එයා පුරුදු වෙලා හිටිය තැන ආනාපානය නිසා, නාසිකාග්‍රේ නිසා ආයෙ හිත පයින්න පුළුවන්. හැබැයි බය වෙන්න නැවතත් හිත ගෙනල්ලා ඒ බලබලා හිටිය තැනට සංවේදනාවක් බලබලා හිටිය තැනට යොමු කරන්න. ආයි පැන්නොත් ආයි ගෙනලා තියාගන්න. මේ කාලයක් කරනකොට හිත එතෙන්ට එන්න පටන් ගන්නවා. එහෙම නැත්නම් හිත අපි කියන තැනට යන්න පටන් ගන්නවා. ගියා ඒ ඒ ඒ හැකියාව හදාගත්තා නම් ඒ කියන්නේ දැන් උවමනා උවමනා තැනට ෂණික ෂණිකවම ඒ කියන්නේ අපි තුමු මේ ධනහිසේ උවමනා නම් එතෙන්ට ගෙනිහිලා බලන්න පුළුවන් අනිත් ධනහිසට යන්න පුළුවන් නම් එතෙන්ට ගෙනිහිලා බලන්න පුළුවන් අපි තුමු අතට යොදු කරන්න නම් එතෙන්ට ගෙනහිලා බලන්න පුළුවන්. අන්න ඒ වගේ අපිට පුළුවන් නම් ෂණිකවම මේ මුළු කයේ ඕනම තැනකට අපේ අවධානය යොමු කරලා එතන සිද්ධ වෙන්නේ මොකද්ද කියලා බලන්න. ඒ කියන්නේ ඉතින් අපිට දැන් සෑහෙන්න අපේ හිත ගැන හිත හිත කියන්නේ අපිට මේ විපස්සනාව කර ගැනීම සඳහා නම්‍යශීලී බවට හිත සෑහෙන්නපත් වෙලා තියෙනවා. නිසා තව උත්සාහයෙන් කරගෙන යන්නයි තියෙන්නේ. ඒ ප්‍රශ්නෙම ඉතුරු කොටස ස්වාමීන් වහන්සේ සක්මන් භාවනාවේදී පාදෙහි සිත පිහිටයි. පොළවේ ස්පර්ශය හොඳින් දැනේ. වැලිවල රළු බව සමහර තැන්වලදී සියුම් බවත් සිසිල් බවත් වැටහි. ඒ අතරම පාදයේ එසවීම හා පොළවේ ගැටීම මෙනෙහි කළෙමි. දන හිසතෙක් පාදයේ වලලු කර ඇඟිලි ආදීෙහි විඳීම්ද අවබෝධ වේ. ගරු ස්වාමින් වහන්සේ මෙසේ පෑ භාගයක් පමණ සක්මනෙහි යෙදිය හැකිය. උකුල් ඇටවල දැනෙන වේදනාව නිසා සක්මන නතර කර එය සෙමින් මෙනෙහි කළෙමි. සක්මන හෝ මින් ඉදිරියට ගෙන යා යුත්තේ කෙසේද යන්නත් මේ පර්යංක භාවනාවට ආධාරකයක් පමණ දෙයන්නත් පහදා දෙනු මැනමි. ඔබ වහන්සේට නිදුක් නිරෝගී සුවය ධර්මාබෝධයෙන් ලැබේවා. සාදු. නෑ ඇත්තටම අර අන්තිමට අහව ප්‍රශ්නෙට උත්තරයක් මුලින්ම දෙනවා නම් මේක මේ පරයන්ක භාවනාවට කරගන්නා උදව්වක්ම නෙමෙයි. මේ සක්මන් භාවනාව කියන්නේම භාවනාවක්. ඒ කියන්නේ දැන් අපි හිතුවොත් මේක මේ පරයන්කයට කරන මුල් සූදානමක් මෙතන කරන්න කියලා ඒකත් අනිවාර්යෙන් මෙතන තියෙනවා. හැබැයි වෙනමම සක්මන් භාවනාවක් වශයෙන්ම බුදුරජාණන් වහන්සේ සක්මන් භාවනාවේ ආනිසංසම ප්‍රකාශ කළා තියෙනවා. ඔය චංකමනානිසංස සූත්‍රය කියලා තියෙනවා මේ සූත්‍රය අංගුත්තර නිකායේ. ඒකේ බුදුහාමුදුරුව පැහැදිලිවම සක්මන් භාවනාවේ ආනිසංස පහක් දේශනා කරනවා. ඉතින් එතනින්දම අපිට පැහැදිලි මේක මේ බුදුහාමුදුරන්ගේ කාලේ බුදුහාමුදුරුව අනුදැන අනුදැන වදාළ හොඳම භවනා ක්‍රමයක්. නමුත් අවාසනාවකට මේවා අපෙන් ගිලිහිලා ගිහිල්ලා තියෙනවා. නමුත් දැන් ආයි වර්තමානයේ දැන් ලොකෝ මේ මේ පිළිබඳව ලොකු උද්‍යෝගයක් දෙනවා. හැම තැනම වගේ දැන් සක්මන් භාවනාවක් කරනවා. නිසා මෙතනදී අපි මේ මේක මේ පෙර සූදානමක් කිරීමක් විතරක් කියලා හිතනවා නම් ඒක සක්මන් භාවනාව ලඝුකට සැලකීමක්. ඇත්තටම හුඟක් වෙලාවට හිතේ ලොකු ප්‍රීතියක් එන්න නැත්නම් හිතේ ලොකු කෙලෙස් මැඩ පැවැත්වීමක් වෙන්න සක්මන් භාවනාව ඉතින් කොහොමවත් ප්‍රයෝජනවත් වෙනවා. ඉස්සර ඉතින් මේ වැදී ඉතින් ඇත්තටම කියන්න බෑ අපිටම ඉහළම මට්ටම් වශයෙන් කියනවා නම් අපිටම කෙනෙක් මාර්ගඵල අවබෝධයක් ලබනවා. ඒක පවා මේ සක්මනේදී වෙන්න පුළුවන්. ඒක මේ ඒ නිසා කිසිසේත්ම සක්මන මේ පුංචි කොට සලකන්න අමාරුයි. ඊළඟට දැන් අහලා තියෙන ප්‍රශ්නේදී මට චුට්ටක් ආයේ කියනවද මේ මුල කොටස? සක්මන් භාවනාවේදී පාදෙහි සිත පිහිටයි. පොළවේ ස්පර්ශය හොඳින් දැනේ. වැලිවල හරි දැන් මට මතක් වුණා. හරි. දැන් අර දැන් හොඳට මේවා ටික කරගෙන යනවා. ඊළඟට දණහිස දක්වා ඔක්කොම බලනවා. ඊට පස්සේ උකුල් ප්‍රදේශයේ වේදනාවන් එන්න ගත්තාම නැවතිලත් ඒක බලනවා කියලා කියනවා. ඊට පස්සේ ඉතින් නතර කරනවා කියලා තියෙනවා. වරදක් නෑ මං හිතන්නේ මොකද දැන් ඉතින් මේ පටන් ගත්ත ගමන්නේ. ඉතින් පැය භාගයක් යනකම් ඕක කරගන්න පුළුවන් කියන්නේ ලොකු දෙයක්. ටික ටික ඉතින් වර්ධනය කරගන්නයි තියෙන්නේ. ඊළඟ පාර බලන්න. දැන් මේ ගිය පාර මම පැය භාගයක්ම මේක බැලුවා. සෑහෙන සාර්ථක වුණා. දැන් මේ පාර විනාඩි 35ක් මම බලන්නේ. ඊට වඩා වැඩි ඕනේ නැහැ. විනාඩි 5යිනේ දැන් එකතු කරන්න තියෙන්නේ. ඊට පස්සේ බලනවා ඉතින් 35 40 කරන්නයි තියෙන්නේ. ඉතින් ওই විදිහට අර කරන්න පුළුවන් මට්ටමකින් අපි හිතාගත්තාම මේකෙන් අර කරදරයක් කරගන්න යන්න පුළුවන්. හිතටත් ඒකට ලොකු සතුටක් එනවා. මං ඉස්සෙල්ලා කොහොමත් මං 30ක් කරගත්තා. මේ පාර කරන්න තියෙන තව විනාඩි 5ක් ඒකට එකතු කරගන්න එක විතරයි. ඒ විදිහට කරගෙන යන්න කරලා තිනවා හොඳයි. ඒ කියන්නේ හොඳට තමන්ගේ යටිපතුල් වල දේවල් බලලා තියෙනවා. ඊනාට මේ අනිකුත් ඔසවද්දි තබද්දි වෙන දේවල් බලලා තියෙනවා. පුළුවන් නම් මේ මේ ධනේසෙන් පහල කොටසම දැනට අවධානය යොමු කරගන්න මේ මුළු කයටම දැම්ම ගන්න අවශ්‍ය නැහැ. ධනේශයෙන් පහළ කොටසේ තියෙන දේවල් පුළුවන් තරම් දැක ගන්න ඒ හොඳටම ප්‍රමාණවත්. හොඳයි. ගරු ස්වාමින් වහන්සේ දීර්ඝ සක්මන් භාවනාවකින් පසු පරයන්ක භාවනාවට ගොස් හිඳින ඉරියව්ව සහ හුස්ම ඉහළ පහළ හෙලීම අරමුණු කරමින් සිටියෙමි. ටික වේලාවකදී හුස්ම සියුම් වී ඇඟිලි ඇතුලෙන් ජලය ගලන්නාක් මෙන් ගැස්මක් දැනුනි. එයට සිත යොමා සෙහිඳිද්දී අත් දෙක නැති බවක් දැනුනි. කය සහැල්ලු වුවත් හුස්ම පෙරලෙසටම සාමාන්‍ය පරිදි දැනුනි. පර්යංකයෙන් නැගීමට නැගී සිටීමට නොසිතුනි. ස්වාමින් වහන්ස සක්මන් භාවනාවේදී පියවර තැබිය යුත්තේ වේගයෙන්ද සෙමින්දයි කරුණාවෙන් පහදා දෙනු මැනවි. තෙරුවන් සරණයි. ඔව් ඇත්තටම ඒකේ මෙහෙම නීතියක් නැහැ. Tamanට පහසු වේගය තමයි පවත්වන්න තියෙන්නේ. ඒ කියන්නේ මෙතෙන්දී අපි ඊටාම වේගෙන් ගියොත් ඒකත් වෙහෙස කරයි. ඊටාම සෙමින් ගියොත් ඒකත් වෙහෙස කරයි කරගන්නත් අමාරුයි මොකද අපිට මේ සමබරතාවය පවත්වන්න බැරි නිසා. ඉතින් මේකේ වේගය වෙන්නේ Tamanට පහසු වේගය. නැතුව හැමෝටම මෙන්න මේ වේගය පැවැත්විය යුතුයි කියලා නීතියක් නැහැ. ඉතින් අපි අපි තන දැන් සාමාන්‍යයෙන් gedara dore ඇවිදින වේගයක් තියෙනවානේ. එතෙන්දී අපිට ලොකු වෙහෙසක් දැනෙන්නේ නැහැනේ. අන්නේ වේගය තමයි අපිට මේ සක්මනේදිත් පවත්වන්න තියෙන්නේ. සාමාන්‍ය විදිහටම සාමාන්‍ය ස්වාභාවික වේගයෙන් අපි කය ඇවිද්දවනවා. ඒ අතරේ අපි පැත්තකින් ඉඳලා නිකන් අර බලනවා වගේ කයට ඇවිදින්න දීලා ස්වාභාවිකව ඇවිදින්න දීලා අපි එතන එතන මේ තේරුම් ගන්නවා. එතන එතන මේ දැනෙන දේවල් පිළිබඳව දැනුවත් වෙනවා. ඔච්චරයි කරන්න තියෙන්නේ. ඒ නිසා වේගය සම්බන්ධයෙන් ප්‍රශ්නයක් කරගන්න එපා. සාමාන්‍යයෙන් Taman ඇවිදින වේගයෙන්ම පාවිච්චි කරන්න. හැබැයි මේක කරගෙන යනකොට අපේ ටිකක් සතිය දියුණු වෙලා සමාධිය දියුණු වෙලා නැත්නම් සම්පජඤ්ඤය දියුණු වෙලා අපිටම ටිකක් තව ඉස්සරහට යන්න නම් මේකේ අර දැනෙන දේවල් නැත්තම් අපිට තේරෙන ලක්ෂණ තව ටිකක් විස්තර සහිතව බලන්න ඉදිරිපත් වෙන්න ඕනේ. දැන් අපි හිතමු උදාහරණයක් වශයෙන් මුලදී අපි බලන්න ඕන වම දකුණ වම දකුණ කියලා යාමක් විතරයි. ඊට පස්සේ අපි හිතමු ඕන්න අපේ සතිය පිහිටවා ගත දැන් අපිට යන්න පුළුවන්. මේ කොනේ ඉඳන් එහා කොනටම සතියෙන් යන්න පුළුවන්. හිත වැඩි පිට යන්නේ නැහැ. ගියත් ඉක්මනට එනවා. එතෙන්දී ඔන්න අපි බලනවා මේ වම දකුණ කියන එක කියන්නේ නැතුව බැරිද මට මේ දැන්න දේත් එක යන්න. ඔන්න ඊළඟ අදියරට දානවා. එතකොට ඔන්න වම දකුණ කියන්නේ නැහැ. හොඳ දැන් Tamanට වම් පාදයේ ස්පර්ශ වෙද්දී හොඳට එතන සිහිය පවත්වන්න පුළුවන්. දකුණු පාදයේ ස්පර්ශ වෙද්දී එතන සිහිය පවත්වන්න පුළුවන්. ඉතින් මේ විදිහට අර එතන එතන දැන් බල බලා යනවා. එතෙන්දී ඉතින් ලොකු දෙයක් ඒත් තේරෙන්නේ නැහැ. හැබැයි දැන් හිත පිට යන්නේ නැහැ. මෙනෙහි කිරීමක් අවශ්‍යත් නැහැ. සතිය පවත්වාගෙන යන්න පුළුවන්. ඉතින් තවත් ටිකක් ඉස්සරහට යන්න නම් අපි දැන් මේ වෙලාවේදී Tamanට තේරෙන්නේ නිකන් වදින් නිකන් වැඩිල්ලක් විතරයි. තද තදවීමක් විතරයි. ඊට පස්සේ බලන්න තියෙන තව ටිකක් මේකේ ගැඹුරට යන්න නම් තව ටිකක් විස්තර සහිතව බලන්න නම් ඔන්න මේ මෙතන තදවීමක් විතරක් නෙමෙයි මේ එක පාට මුළු කකුලම මුළු යටිපතුලම තද වෙනවත් නෙමෙයි මේක යම්කිසි ප්‍රමාණිකුල වෙනස් වීමක් තියෙනවා හැම ඇඟිල්ලක්ම එකපාර වදිනවත් නෙමෙයි යටිපතුලම එකපාර වදිනවත් නෙමෙයි කියලා අන්න පොඩ්ඩක් තමන් තව සැලකිලිමත් වෙනවා තව ටිකක් සූක්ෂමව මේක බලන්න උත්සාහත් වෙනවා ඔන්න එතකොට තව තව දේවල් පේන්න ගන්නවා ඉතින් අර මේ වගේ ටිකක් වැඩි විස්තර බලන්න ගියාම අපි යන වේගේ ස්වාභාවිකම ටිකක් මන්දගාමී වෙන්න පුළුවන්. ඒක කිසිම වරදක් නැහැ. නිසා අර ඒ අවස්ථානුකූලව වේගයේ අඩු වැඩි වීම සිද්ධ වේවි. ඒක බලාපොරොත්තු වෙන්නයි තියෙන්නේ. හොඳයි. දහම් ගැටලු එපමණයි අපේ හැමදෙරේ. හොඳයි. හොඳයි. එතකොට අපිට ලැබිලා තියෙන ලිඛිත ප්‍රශ්න එපමණයි. ඉතින් කාට හරි යම්කිසි වාචිකව ප්‍රශ්නයක් තියෙනවා නම් අපිට සාකච්ඡා කරන්න පුළුවන්. අවසරයි ස්වාමීන් වහන්සේ. ඔව්. ඔබ වහන්සේට මම ගිය වතාවෙත් ඉදිරිපත් කරලා තිබුණා මේ ප්‍රශ්න ටික. නමුත් මුලින්දලා කියනවා නම් හොඳයි කියලා හිතුණා. ලොකු ස්වාමින් වහන්සේත් එක එකම සුබෝධරාමේ කරපු භාවනාවලදී අවුරුදු එකමාරක් තුල කරගෙන යනකොට සියලුම ශාරීරික සංවේදී තත්ත්ව ඇති වෙලා ඒක පුදුමාකාර විදිහට සෑහෙන කාලයක් අවුරුද්දක් පමණ ඒ ස්වාමින් වහන්සේ කිව්වා පෙර පව් තමයි ඉස්මතු වෙලා එන්නේ කියලා සෑහෙන කාලයක් ඒවා දිහා බලමින් බලමින් ඒවා සම්පූර්ණව නැත්තටම නැතිලා ගියා කොච්චර ආනාපාන සතියේ හිත එකඟ කරගෙන සිටියත් ඒ ඒවා දැන් කවදාවත් දැනෙන්නේ ඊට පස්සුව ස්වාමීන් වහන්සේ ඊටමත් මම ස්වාමීන් වහන්සේට ඉදිරිපත් කරන්නට යනකොට ස්වාමීන් වහන්සේ ඒක ඉදිරිපත් කරන්න එපා කිව්වා. මොකද ලොකුවට කතාව යන නිසා ඒක ඔබ වහන්සේට මම දන්නනවා. මම දන්නේ ජීවිතේ කවදාවත් ආපු නැති නිින්දක් ඇති වෙලා ඒකෙන් මම පුටුවෙන් වැටිලා මගේ දැලලත් පැලිලා අන්තිමට මැහුම් ගහන්නත් සිද්ධ වුණා. මැහුම් 17ක් පමණ ගහලා හොස්පිටල් ඉන්නත් සිද්ධ වුණා. ඒ තරම් දීර්ඝ නිින්දක් ඒ අවස්ථාවේ ආවේ මට ඊට කලින් දවසේ මම රෑ දෙක වෙනකම්ම භාවනා කරා. නමුත් ඒ ඒ නිින්ද ගියේ නෑ හොඳට හොඳට භාවනා කරා. ඊළඟ දවසේ තමයි පුටුවෙන් වැටිලා ඒ වගේ දෙයක් වුනේ. සෑහෙන මගේ ලේත් බෝතලයක්ට වැඩිය මේ නළලෙන් පිට වුණා. එතකොට දැන් මං හිතනවා ස්වාමින් වහන්සේ කිව්වා වගේ ජීවිතේට නොඉඳපු දේවල් අපට විඳින්න සිද්ධ වෙනවා කියලා. ඊට පස්සෙ කීප දවසක්ම තද නින්දට සමාධියට යනකොටම තද නින්දක් ඇවිල්ලා ඒක සම්පූර්ණයෙන්ම නැත්තරම නැතිවිලා හිතේ ඇස්වලට විශාල ප්‍රභාසර ගතියක් දැනිලා නිදි නිදි කිරා වැටෙන්න වෙන සත්‍යයකට දැන්පත් වෙලා තිනවා. ඊට පස්සෙ ස්වාමීන් වහන්සේ මට දැනගන්න ඕනේ මේ හිත ඊළඟට කරගෙන යන්න කුමක්ද කියන එක. ඔව් සමාධියට වැටිච්ච ගමන්. නෑ ඒක තමයි. මට පොඩ්ඩක් විස්තර කරන්න දැන් ඒ කියන්නේ මූල කමඨහනක් වශයෙන් දැන් මාක් හරි පාවිච්චි කරනවද නැත්නම් ආනාපාන සතිය මුගක් ඉස්සර නේද ඒක කරා කිව්වේ. දැන් කරන්නේ නැහැ කියලා නේද මට මට සතනියන් ගිය පාර එහෙම විස්තර කරේ මේ. දැනටත් ඒක ඉන්නවා. පොඩ්ඩක් කරනවද? එහෙමයි. ඒ වුණාට මේ කිසිම දෙයක් එන්නේ නැහැ. ඒක මොකද්ද වෙන්නේ කියලා දැනගන්න. ඒක තමයි මම මට මතකයි මම ගිය පාරත් මැනියන්ට උත්තර දුන්නේ. ඒ කියන්නේ අපේ දැන් විශේෂයෙන්ම විපස්සනාවේ යනකොට අපේ සමාධිය පාවිච්චි කරන්නේ අවශ්‍ය ප්‍රමාණයට විතරයි. එහෙමයි. මොකද අපි ගැඹුරුම සමාධිවල ඉන්න පටන් ගත්තොත් එක පැත්තකින් අපේ විපස්සනාවට යම් මේ බාධාවක් කියනට වඩා පාඩුවක් සිද්ධ වෙනවා. ගැඹුරට ගිහිල්ලා නෑ ස්වාමීන් වහන්සේ කවදාවත්. වැඩි කෙටි කාලයක් තුලදී මේ මට මේ අර ස්වාමින් වහන්සේ කිව්වේ දැන් ඔය ශරීරයේ තියෙන සංවේදීත්වත් ඔක්කොම නැති වුණාට පස්සේ ඊළඟට එනවා ගැඹුරු නිින්දක් කියන එක. නෑ. ඔව්. වෙන්න පුළුවන්. නමුත් නිින්ද, ඒ කියන්නේ ගැඹුරු නිින්දක් කියන එක අර්ථ දක්වන්න වෙන්නේ අපේ එක පැත්තකින් අපේ සංවේද, ඒ කියන්නේ අපිට, ඒ කියන්නේ අරමුණක් රහිත ස්වභාවයකදී අපිට නිින්ද යනවා. නැත්නම් අරමුණ සූක්ෂම වෙච්ච ස්වභාවයකදී අපිට නිින්ද යනවා. එහෙම තමයි. එතෙන්දී අපි උත්සාහත් වෙනෝනේ මේ අරමුණ සූක්ෂම වුණත් කොහොමද මං අවදියෙන් ඉන්නේ? එතකොට අපිට උත්සාහත් වෙන්න වෙනවනේ. මොකද ඒ කියන්නේ දැන් නින්ද නින්ද කියන්නේ එක පැත්තකින් තීන මිද්ද මට්ටමක්. එතෙන්දී අපි සම්පූර්ණයෙන්ම අවදියක් නැත්තම් සම්පූර්ණයෙන්ම නිදිමත ස්වභාවයක් නම් නිකන් සිහිය නැති වුණා වගේ මට්ටමක් නම් තියෙන්නේ. ඒක එක පැත්තකින් කිසිම සිතීම ප්‍රයෝජනයක් නැහැ. එහෙම නෙවෙයි ස්වාමීන් වහන්සේ දැන් ආසාවෙන් ඉඳගෙන කරන්නේ. අන්න ඒකයි. අපි සාමාන්‍ය ආසාවෙන් නිදා ගන්නවා. එහෙම නෑ. භාවනාවට මම කැමැත්තෙන් තමයි. එහෙමයි. එතකොට මට ඕනකම තියෙන්නේ දැන් ඊට පසුව මොනවද කළ යුත්තේ කියන එක. ඒක තමයි. දැන් මේ දැන් මෑණි හුඟක් වේදනාවට පස්සනාවනේ කලා කිව්වේ. නෑ වේදනාව පස්සනාව කරේ නැහැ. ස්වාමීන් වහන්සේ වේදනාවක් ආවා පැය ගාණක්. ඔව් ඒක තමයි. විශාල වේදනාවක්. මරණේ වේදනාව තරම්. ඔව්. ඒක තමයි. ඒවා හොඳට නිරීක්ෂණය කළානේ. එහෙමයි. ඒ උගාක් ඉස්සර. ඉස්සරනේ. දැන් ඒවා හොඳ දැන් ඊට පස්සේ කියන්නේ භාවනාව සෑහෙන්න, කියන්නේ වේදනාවන පසනාව ඔස්සේ සෑහෙන කාලයක් වැඩුණා. එහෙම කිව්වොත් හරිද? එහෙමයි. හොඳයි. ඊට පස්සේ දැන් දැන් වාඩි වුණාම ඔය වගේ ප්‍රබල වේදනාවන් එනවද නැත්නම් සාමාන්‍ය විදිහට යන්න පුළුවන්ද? එන්නෙම නැහැ. එන්නෙම නැහැ. හරි. ඊට පස්සේ ඉතින් කියන්නේ අපිට කායික වශයෙන් සංවේදනාවන් ධාතු ලක්ෂණ ලෝකෝට මතුවෙන්නෙත් නැත්තම් වේදනාවනුත් සමනය වෙලා නම් අනිවාර්යෙන් චිත්තානුපසනාවට ධම්මානුපසනාවට තමයි යමු වෙන්න තියෙන්නේ. එතකොට ස්වාමීන් වහන්සේ චිත්තානුපසනාව ඒවා සීලී ආවොත්නේ. ඔව් ඒක තමයි. එතෙන් අන්න ඒකයි මම කියන්නේ. එතෙන් තමයි එන්න ඕනුනේ. අපි එතෙන්ට එන්න නම් අපේ හිතට යම් පමණක කියන්නේ කෙලස් කියන වචනේ පාවිච්චි කරන්න වෙනවා. ඒ කියන්නේ කෙලස් ටිකක් ආවොත් තමයි දැන් විපස්සනාව සක්‍රියව සිද්ධ වෙන්නේ. එහෙමයි. අපි හිතන්න අපි නිතරම අපි සමාධියක් ඇසුරු කරනවා. සමාධියක් ඇසුරු කරනවා කියන්නෙම හිත නිකන් එක ඇත්තක එක තැනක හිරවීමක් වගේ වෙන්නේ. එතකොට අර හිතට කෙලස් එන්නේ නැහැ. දැන් යම් යම් කතා පොරොත්තු වල පවා තියෙන්නේ. ඒ කියන්නේ යම් ස්වාමීන් වහන්සේලා එක්තරා අන්දමකින් නිකන් අදිමහානයකටපත් වෙනවා දැන් මම ඔන්න රහත් වෙලා නැත්නම් අනාගාමී වෙලා කියලා අදිමහානයකටපත් වෙනවා මොකද හොඳට සමාධිය අසුරු කරනවා ඒ හරහා කෙලස් එන්නෙම නැහැ රාගයක් එන්නේ නැහැ ද්වේෂයක් එන්නේ නැහැ තමන්ටම හිතනවා දැන් මේ සෑහෙන කාලයක් තිස්සේ මට රාගයක් එන්නෙත් නැහැ ද්වේෂයක් එන්නෙත් නැහැ එහෙනම් මම යම් අධිගම මට්ටමකටපත් වෙලා තියෙනවා කියලා ඉතින් හිතෙන්න පුළුවන් ඒක කඩා ඒක ඒ ඒකෙන් මිදෙන්න නම් අපි පොඩ්ඩක් සමාධිය අසුරු නොකර ඉන්න ඕනේ සමාධිය අසුරු නොකර නිකන් ස්වාභාවිකව ඉන්න දෙනවා නම් එතකොට අපිට එහෙමත් ඉන්න දෙමින් අපි අනිත් අයත් අසුරු කරනවා වගේ දේවල් කරනවා අනිත් සාමාන්‍ය ජීවිතේ කටයුතු කරනවා ඒ කටයුතු කරද්දී සමාධියක් දැන් ලොකුවට සමාධියක හිත හිර කරලා තියන්නෙත් නැතුව අමිත් අනිත් කටයුතු වල යෙදෙද්දී අනිත් අයත් එක්ක හැසිරෙද්දී අනිවාර්යෙන් අපිට අපේ හිතේ ලොකු ආශ්‍රව ධර්මයන් අනුසය ධර්මයන් හොඳට තියෙනවා නම් අනිවාර්යෙන් මේවා ඇවිස්සෙන්න හේතු යෙදෙනවා එතනින් තමයි අන්න විපස්සනාවට දැන් පොහොරල් හම්බෙන්නේ. ඒ කියන්නේ විපස්සනාවට අමුද්‍රව්‍ය හම්බෙන්නේ අන්න ඒ තැන් වල. එතකොට කියනවා එහෙම කෙනා මේ තමන්ගේ මිතුරෙක් හැටියට හිතන්න කියනවා. අන්න හරි. එතකොට කියන්නේ එතෙන්දී අනිත්‍යයෙන් තමයි අපිට කමඨහන් හම්බ වෙන්නේ. කියන්නේ මෙතෙන්දී අපි සක්මන් භාවනාවක් කරනවා ඉඳගෙන ඉන්න භාවනාවක් කරන මේවා ඔක්කොම අර අපිට උමනා කරන ආයුධ ටික එක සකස් කර ගැනීමක් තියෙන්නේ. නියම යුද්ධ සිද්ධ වෙන්නේ දැන් ප්‍රායෝගිකව ওই මට්ටම් වලදී. ඒ කියන්නේ මේ මට්ටම් වලදී අපි නිකන් අර සන්නද්ධව ඉන්නේ හැබැයි පේන්නේ නැහැ. ඒ කියන්නේ අපි යුද ඇඳුම් ඇඳගෙන කෙලින්ම තුවක්කුව අතට අරගෙන කරන යුද්ධ එකක්. හැබැයි ඔක්කොම ඇඳුම් ඔක්කොම සම්පූර්ණයෙන් ශක්තිමත් වෙලා සිවිල් පිට ගිහිල්ලා යුද්ධ කරනවා කියන්නේ තව එකක්. අන්නේ වගේ මට්ටමක් උතන තියෙන්නේ. ඒ කියන්නේ අපි දැන් හොඳට දිනු කරගත්ත සතියක් තියෙනවා, දිනු කරගත්ත ප්‍රඥාවක් තියෙනවා. හැබැයි ඉන්නේ ටිකක් හිත නිකන් අත්හැරලා දාලා වගේ. හිතේ ලොකු සමාධියකින් හිර ගතියක් නැහැ. ඒ වෙනුවට හිතට පොඩ්ඩක් එයා කැමති හැසිරෙන දීලා බලනවා. අනිත් අයත් එක්ක කටයුතු කරද්දී කොහොමද දැන් හිත හැසිරෙන්නේ? ගිහිල්ලා මාන්නයක් ඇති කරගන්නවද? ගිහිල්ලා ගැටෙනවද? නැත්තම් එන ඉදිරිපත් වෙන කටයුතු හරහා රාගයක් ඇති වෙනවද? නැත්තම් හිත වික්ෂිප්ත වෙනවද? වැටෙනවද? ඉතින් ඔය ඔක්කොම නිකන් අර යෙදෙන යෙදෙන එතන එතන කටයුතු හරහා වෙනකොට එතන එතනම විපස්සනාවක් කරන්න වෙනවා. ඒවයි ආදීනව දන්න නිසා ස්වාමීන් වහන්සේ මම ඒවට යන්නේ කොහොමද? ඒක ඒක හිත හිත ඒ විදිහට හැදිලා තියෙන්නේ. තව එකක් තව කෙනෙක්ගේ ප්‍රශ්නයක් මට අහන්න කිව්වා. සෝවන් මාර්ගය හා සෝවන් ඵලයේ තේරුම කියලා. <laughs> ඒක ඉතින් අපි පොතකින් බලමු නේද? <laughs> ඔව් හොඳයි. තෙරුවන් සරණයි. ගෞරවනීය ස්වාමීන් වහන්සේ මේ අවසාන වශයෙන් ප්‍රශ්නයක් ලැබිලා තියෙනවා. ගෞරවනීය ස්වාමීන් වහන්සේ සක්මන් භාවනාවේ විශේෂ ආනිසංස පහ පැහැදිලි කර දෙන්න. තෙරුවන් සරණයි. <laughs> ඔව්. ඒක ඇත්තටම අර චංකමන ආනිසංස සූත්‍රයේදී බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා අප්පාබාධෝ හෝති කියලා මුලින්ම කියනවා මේ කය මේ සක්මන් භාවනාවේ යෙදීම හරහා අල්පාබාධ ඇත්තෙක් බවට පත් වෙනවා. ඒ කියන්නේ කය නිරෝගී වෙනවා. ඒ කියන්නේ අපිට සාමාන්‍යයෙන් ආබාධ බහුලයිනේ. ඒ වෙනුවට මේ සක්මන් භාවනාව හරහා කය නිරෝගී වෙනවා අල්පාබාධ ඇත්තෙක් බවට පත් වෙනවා. ඊනාට පධානක්ඛමෝ හෝති. කියන්නේ පදන් වීරයක් කරන්න පුළුවන්. මේ කියන්නේ වීරය යොදලා Tamanට මේ භාවනාව දිගට කරගෙන යන්න පුළුවන් ශක්තියක් අඛණ්ඩව කරගෙන යන්න පුළුවන් ශක්තියක් මේ හරහා ගොඩ නැගෙනවා. ඊළඟට අද්ධානක්ඛමෝ හෝති කියලා මේ දිග ගමන් යන්න පුළුවන් හැකියාව Tamanට ලැබෙනවා. දැන් ඉස්සර නම් ඉතින් අපිට ඔය දැන් තියෙන වාහන පහසුකම් මොකක්වත් තිබුණ නැහැනේ. ඉතින් අනිවාර්යයෙන්ම ඉතින් පයින් ගමන් කළා තමයි දිග ගමන් යන්න තිබුණේ. ඉතින් සක්මන් භාවනාවේ දෙන කෙනාට හොඳට මේ දිග ගමනක් යන්න පුළුවන් ශක්තිය හැදෙනවා තියෙන්නේ. මොකද එයා සෑහෙන සක්මනේ යෙදෙනවා. නිසා මේ අධධානක්කම හොති කියලා බුදුහාඳුරෝ පැහැදිලි කරනවා මෙයාට මේ ඒ දිග ගමන් යන්න පුළුවන් ශක්තිය නැත්තම් ඒ හැකියාව වැඩෙනවා. ඊළඟට කියනවා අර මේ කාපු බීපු දේවල් හොඳට දිරවනවා. හොඳට කියන්නේ ආහාර ජීර්ණය හොඳින් සිද්ධ වෙනවා. අන්තිමට කියනවා චංකමාදි ගතෝ සමාධි චිරට්ටිතිකෝ හෝති. මේ සක්මන හරහා හැදිච්ච සමාධිය සක්මණෙන් හොඳට එළිය වැටිච්ච නැත්නම් සක්මණෙන් හොඳට අපි කියන්නේ රේන්ෆෝස් කරනවා කියලා. සක්මණෙන් හොඳට ශක්තිමත් කරපු සමාධිය චිරට්ටිතිකෝ හෝති කියන්නේ සෑහෙන කාලයක් පවතිනවා. ඒ කියන්නේ ඉඳගෙන ඉන්න ඉඳගෙන ඉඳලා අපි හදාගත්ත සමාධිය පොඩි දේවල් වලින් කැඩලා බිඳලා යනවා. නමුත් ඒක හොඳට සක්මන හරහා ශක්තිමත් කරා නම් අන්න සමාධිය හොඳට කල් අල්ලා හිටිනවා. ඉතින් මේ විදිහට මේ ආනිසංස පහක් බුදුහාමුදුරුවෝ දේශනා කරනවා. ස්වාමීන් වහන්සේ මේ කෙටියෙන් අහන්නම් ඉස්සෙල්ලම ප්‍රශ්නේ. අපි දැන් සාමාන්‍ය මෙනෙහි කිරීමෙන් හරි verbalize කරලා දැන් මනසත් එක්ක භාවනාවේදී යනවා. එක අවස්ථාවක් එනවා verbalize කරන්න බෑ. එතකොට මනසට සංඥාව එන්නේ වෙන ක්‍රමයකට. ඒ කියන්නේ මම මම එක්ස්පීරියන්ස් කරපු දේ මම අහන්නේ මට මට වැරදිලාද කියලා දන්නේ නැති නිසා නිකන් ভাইබ්‍රේෂන්ස් වගේ වගේ හරි නැත්නම් නිකන් නොසන්සුන් ගතියක් වගේ ඒ කියන්නේ දවස් ගානක් තිස්සේ එනකොට තමයි ඒක මම අයිඩෙන්ටිෆයි කළේ මේක වෙන්නේ මේකටයි කියලා. එහෙම වෙන්න පුළුවන්ද? මට තව චුට්ටක් විස්තර කරන්න. ඒ කියන්නේ දැන් මේ මම උදාහරණයකට කියනවා නම් දවස් 4ක් තිස්සේ භාවනා කරනකොට එක දවසක ආව නිකන් මනස නිකන් දැන් මම මේ ටික එක්ස්පීරියන්ස් කරා නිකන් අරමුණක් නෑ වගේ. උදේ පාන්දර භාවනාවල් තමයි මේක උනේ. නිකන් ඔළුව නිකන් මාව නිකන් ඇදිලා යනවා වගේ. ඒ කියන්නේ සරුංගලයක් උඩට අදිනවා වගේ ගතියක්. ඊට පස්සේ කොහොම හරි ඒක හේම්ම ගිහිල්ලා මම සාමාන්‍ය සමාධියට ආවා. දෙවෙනි දවසේ දැන් සමාධියට ආවා කියන එකෙන් අදහස් වෙන්නේ දැන් මෑනියෝ ඉන්නේ ටිකක් අනිමිත්ත පැත්තේනේ අනිමිත්ත පැත්තේ ඒ ඒ පැත්තේ යද්දී ඒ කියන්නේ මේ සක්මනේදිම අනිමිත්ත ස්වභාවයට හිත නැංගුණාද නැත්නම් මොකක්ද උනේ නෑ නෑ පරයන්කේදී මේක වෙන්නේ සක්මනේදී අර වගේ නිකන් උඩට යනවා වගේ දැනුණා ඊට පස්සේ ඇවිල්ලා වාඩි වුණා වාඩි වුණාම අනිමිත්ත ස්වභාවයට ගියා ගියා හරි ඊට පස්සේ වාඩි වුණාමත් ඒක සිද්ධ වුණා වාඩි වුණාම මොකක්ද සිද්ධ වුනේ මම නිකන් මට නිකන් තේරුණා මනස නිකන් ඇදෙනවා ඇදෙනවා වගේ ඊට පස්සේ දෙවෙනි දවසේ උදේ ভাইබ්‍රේෂන්ස් ගොඩක් කවදාවත් එහෙම එක්ස්පීරියන්ස් කරලා නැහැ නිකන් වට වට වෙලා වගේ නිකන් මම සාමාන්‍ය එළිය පස්සේ යන කෙනෙක් නෙවෙයි හැබැයි නිකන් හරිම ආලෝකමත් ගොඩාක් ভাইබ්‍රේෂන්ස් ඇවිල්ලා ඇවිල්ලා එකපාරටම මට තේරුණා නිකන් මේ මගේ දැන් සාමාන්‍යයෙන් පෞකී සතිය තුළ භාවනා කරද්දී මට තේරුණා මේ මනසේ දැන් මම එකයි කිව්වේ මම සංවේද සංවාදශීලීකනේ මම හිත එක කතා කර කර යන්නේ හැමතිස්සම ගමන. එතකොට මොන හරි සිතුවිල්ලක් එනවා දැක ගමන් මං හිතට කියන ඕන්න දැන් එනවා thoughts එනවා පරිස්සම් වෙන්න කියනවා වගේ. දැන් ගිය සතියේ මට එහෙම කරනකොට එහෙම වෙන්නේ නැහැ. මට තේරෙනවා හරි නොසන්සුන් ගතියක්. මනසේ. ඊට පස්සේ පළවෙනි දවසේ මට ඒක තේරුන්නේ දෙවෙනි දවසේ තේරුණා මේකයි මේ වෙන්නේ. so I had to be careful කියලා ඒ වගේ නිකන් මම පරිස්සම් වුණා. ඊට පස්සේ ඒ විදිහට තමයි මම මනස ඩෙන්ටිෆයි කරගෙන ආවේ. දැන් එදා මේ දවස් දෙකකට ඉස්සෙල්ලා සිද්ධිය වෙනකොට අර අර වගේ ভাইබ්‍රේෂන්ස් ගොඩක් එද්දී මට හිතුණා මේ මොකක් හරි පිට වෙන්න යනවා නිකන් I have to be careful දැන් මම ඇදිලා යයි මොකක් හරි ෂෝට් එකකට කියනවා වගේ මම ටිකක් එක්ස්ට්‍රා careful වෙලා ගියා. ඊට පස්සේ ආයෙ සමාධියකට ගියා. ඊට පස්සේ තුන්වෙනි දවසේ උනේ සාමාන්‍යයෙන් වාඩි වෙලා හිටියා සමාධියට ආවා සමාධියට ආව කියන්නේ වාඩි වෙනකොටම මම මුකුත් නොතේරියන්නේ ඊට පස්සේ එක අවස්ථාවකට එනවා මට තේරෙනවා නිකන් නිකන් ভাইබ්‍රේෂන්ස් ගොඩක් යනවා වගේ ඒකම මනස මට පේන්න පටන් ගත්තා නිකන් මම layers වගේ. ඒ කියන්නේ පල්ලෙහාම වෙනකන් අර chatter box එක වගේ chattering වගේ. ඊට පස්සේ ආයෙත් සමාධිය වගේ. ඊළඟට ආයෙත් අර thoughts එනවා වගේ. ඒ වගේ ඇවිල්ලා මම දැන් ඉන්න තැන ඊට වඩා වෙනස්. ඊට පස්සේ නිකන් හරිම තැම්පත්. ඒ කියන්නේ පුදුම නිසංසලතාවයක් එතන. කිසිම දෙයක් නැහැ. අර මට ඒ වෙලාවේ තමයි මට අවබෝධ වුණේ මේ මගේ මනස දැන් මට ඉන්ඩිකේෂන්ස් දෙන්නේ අර ඒ කියන්නේ මට එතන කිසිම දෙයක් හිතන්න බෑ. වචනයක්වත් කතා කරන්න බෑ. මොනවාක්වත් බෑ. මම නිකන් එහෙම ඉන්නවා. හැබැයි අර සංඥාව වෙනස්. ඒ தත්වෙට හිටියා. හැබැයි හරිම හරි කියාපුල් මේ ඒකම අමාරු තත්ත්වයක් නෙවෙයි ඒක. ඊළඟට මේ ටික ගැඹුරද ඉන්නේ හැබැයි. හරිම ගැඹුරක ඉන්නේ. හරිම ගැඹුරුයි. හරිම පුදුම නිශ්චලතාවයක්. ලොකු පරාසයක්. ලොකු පරාසයක්. ඒ කියන්නේ එතෙන්දී එතෙන්දී ভাইබ්‍රේෂන්ස් නැහැ. එතෙන්දී නැහැ. එතෙන්ට යන්න තමයි අර ভাইබ්‍රේෂන්ස් එහෙම ආවේ. ඔව්. එතෙන්ට ගියාට පස්සේ මුකුත්ම නැහැ. නෑ ඔතන නම් සමත පැත්තකින් ආයෙ ගිහිලා තියෙනවා. ඒක තමයි මට බය. ඒක නිසා තමයි මම ඇහැ. කමක් නෑ. ඒක ඒ කියන්නේ මෑණියෝ මුලින් පටන් ගත්තේ ආනාපාන සතිය කියන්නේ. ආනාපානේ මම යන්නේ දෙකට. ඔව්. ඒකයි මම වැරදිලා තියෙන්නේ කොහෙද දන්නේ නෑ කියන කරේ මම මේ අහන්නේ. ඒ කියන්නේ අපිට සමාජලාවට ඉතින් ඕක يعني එහෙම පාලනය කරන්න අවශ්‍යත් නැහැ. ඒ කියන්නේ අපි හොඳට දැන් අපි තුමු ආනාපාන සතියේ තියෙනවනේ හැකියාවක් සමත පැත්තෙන් වර්ධනය කරලා දෙන්නත් පුළුවන් විපස්සනා පැත්තෙන් වර්ධනය කරලා දෙන්නත් පුළුවන්. දැන් මෑනියෝ සෑහෙන දැන් විපස්සනා පැත්තෙන් ඔන්න ගියා. ගියාට පස්සේ හැබැයි සමතෙත් වැඩෙන්න ගන්නවා. ඒක වළක්වන්නත් බෑ. ඒක වරදකුත් නෑ. ඊට පස්සේ ඉතින් මේ අපි දැන් අනිමිත්තේ වඩ වඩ ඉන්නවා. හැබැයි යම් වෙලාවක හිත ඔන්න යම් හේතු අනිත් සමතේට උම්නා කරන හේතු ටික සකස් වෙලා ඇවිල්ලා දන්නේම නැතුව ඔන්න ප්‍රථම ධානය පැති වලින් යන්නත් පුළුවන්. මොකද මේ මට්ටමේදී හොඳට ඔය මේකෙන් දැනෙන්නේ නිකන් අර එක කිලිපලා යනවා වගේ නිකන් අර මේ මේ උද්දාමයටපත් වෙනවා වගේ සාමාන්‍ය ප්‍රීතියේ ස්වභාවයන් විස්තර කරන්නේ. හැබැයි මෙතන කිසි දෙයක් මට නෑ. ඒ කියන්නේ මගේ ඇඟවත් දැනෙන්නේ මොනවත් නෑ. එහෙම ප්‍රීතියකුත් නෑ. එතනට ගිහින් නෑ. ප්‍රීතියේ ස්වභාවය මානසිකව නිකන් hina යන ප්‍රීතියක් නෙමෙයි මෙතන තියෙන්නේ. ඒක ඒක බුදුහාඳුරු පෙන්වන්නේ කියන්නේ සාමාන්‍ය පස්වනක් ප්‍රීතිය කියලා පෙන්වන්නේ. ප්‍රීතිය එක එක අවස්ථා පහක් පෙන්වනවා. ඉතින් ඒකේ තියෙන සමහර ප්‍රීතිවල තියෙන්නේ නිකන් මේ මේ මේ මානසිකව වැඩෙන දැනෙන ලොකු ප්‍රීති ස්වභාවයට වඩා කායිකව නිකන් අර ඔය කියනවා වගේ නිකන් මුළු ඇඟම නිකන් බුබුලු දානවා වගේ නිකන් බුබුලුම නෙමෙයි. ඒ කියන්නේ මේ ඕකේ හොඳ උදාහරණ අතරම මේ බුදුහාඳුරෝ මේ විස්තර කරද්දී එහෙම කියන්නේ මේ මුළු ඇඟම නිකන් ඒකෙන් ඔව් ගැස්සීම් ස්වභාවයන් ඒ කිලිපොලා යන ස්වභාවයන් අර අපි කියන්නේ මේ ගූස් බම්ප්ස් කියලා මොකද්ද මේ මොකක්ද ඒකට කියන්නේ මයිල් කෙලින් එනවා ඔව් මයිල් කෙලින් වීමක් හිරිගඩු පිපෙනවා කියන්නේ අන්න ඒ වගේ දේවල් ඒ වගේ දේවල් මතුවෙන්න පුළුවන් ඒක ඉතින් වරදක් නෑ ඉතින් දැන් ඒව ඔක්කොම පහු කරලා ගිහලා තමයි අර අන්තිමට ආයි සම්පූර්ණ නිශ්චලතාවයකට එනවා ඉතින් දෙහෙල්ලෙන්නවත් නෑ එතනදී ඔහේ ඉන්නවා නිකන් ඉද්ද ගැහුවා වගේ වෙන්න පුළුවන් ඒක ප්‍රශ්නයක් නෑ ඉතින් ඔක මේවා කරගන්න එපා හැබැයි පුළුවන් තරම් හිත يعني අනිත් දැන් හැබැයි දැන් අර අර අර පාඩුව හැබැයි වෙනවා. ඒ කියන්නේ දැන් ඔතන සමාධිනේ යන්නේ. ගැඹුරු සමාධිය වලට හිත යවෙනවා. ගියාට පස්සේ ඉතින් ආයේ හිත හෙල්ලෙන්නේ නැහැ. ආයේ ඉතින් අනිත් වෙලාවෙදී يعني විපස්සනා පැත්තට පොඩි පාඩුවක් වෙනවා මේ මොකද අරමුණු වෙන්නේ නැහැ. හිත සම්පූර්ණයෙන් මේ පිරිසුදුවම තියෙනවා. එහෙම පොඩි පාඩුවක්. උත්සාහ කරන්නේ කෙලස් කෙලියට. ඈ? කෙලස් එළියට ගන්න කොහොමද <laughs> කියන්නේ? ඒක තමයි. ඒක හැබැයි කියන්නේ පුළුවන් තරම් හිතට නිකන් ඒ කියන්නේ ඕක ඉතින් එක පැත්තකින් කරන්න වෙන්නේ වැඩි භාවනාවට ඔට්ටු නොවි අනිත් පැත්තට එක්ක ඉන්නවා. අනිත් පැත්තට එක්ක ඉඳන් තමයි ඔක්කොම ටික කෙලස් ටික ඉල්ලගන්නේ. ඉතින් ලොකුවට දැන් ඉඳගෙන කරන භාවනාවක් කියලා අපි හොඳට පරයන්ක මේ ගොතාගෙන මේ හිත එකඟ කරගෙන ආනාපාන සතියට හිත දාගෙන සිත සමාධි කරනවා කියන මට්ටමට යෑමේ තුල ඔය මට්ටම් වලදී ටිකක් පාඩුයි. මොකද අපේ ප්‍රධාන අරමුණ වෙන්නේ බුදුරජාන් වහන්සේ විපස්සනාවේ පෙන්නන ප්‍රධාන අරමුණ වෙන්නේ හිත පුළුවන් තරම් කෙලෙසුන්ගෙන් පිරිසුදු කර ගැනීම. පහාන සංඥා කියලා කියන්නේ පහාන සංඥා නැත්තම් පහාන රතෝ. දැන් ඔය අරියවංශ සූත්‍රය එහෙම කියන්නේ ප්‍රධාන ප්‍රධානම දෙයක් භාවනාරාමෝ භාවනා රතෝ පහානාරාමෝ පහාන රතෝ මේ කෙලෙසුන් දුරු කර ගැනීම සඳහා තියෙන ආසාව නැත්නම් කෙලෙසුන් දුරු කර ගැනීම සඳහා තියෙන උනන්දු. එතන තමයි එල්ලේ. ඒකට ඉතින් පුළුවන් තරම් දැන් උත්සාහත් වෙනවා. එතෙන්දී සමාලාවට සමාධිය ඔක්කොම අතහැලා දානවා. සමාධිය වඩන්නෙම නැහැ. මොකද සමාධිය වැඩිම හරහා මෙතෙන්දී බාධායි. ඉතින් ඒ නිසා පොඩ්ඩක් උපායශීලී වෙන්නයි වෙන්නේ. මෙතෙන්ද පොඩ්ඩක් ඉතින් අනිත් අයත් එක්ක කතා කරනවා අනිත් වැඩවලත් තියදෙනවා හිතට පොඩ්ඩක් නිකන් ආයි නිකන් කැළතෙන්න නිකන් කැළඹෙන්න ඉඩ ඇරලා බලනවා මොකද වෙන්නේ මෙයා ගිහිල්ලා ආයි ඇවිස්සෙනවා දැන් ආයි ගිහිල්ලා මේ මේ මාන්නය ඇති කරගන්නවද? ආයෙ ගිහිල්ලා කෙලසෙනවද? ආයෙ ගිහිල්ලා රාගය එනවද? ආයෙ ගිහිල්ලා දේශය ඇති කරගන්නවද? ආයෙ වැටෙනවද? ඔක්කොම ඉතින් අපිම බලන්න වෙනවා. <laughs> අර තම තමාම මේ කෙලස් බලබලා බලබලා එතන එතන විපස්සනා කරකට එතන එතන පිරිසුදු කර කර යන්න වෙනවා. ස්වාමීන් වහන්සේ මෙතුමියගේ ප්‍රශ්නෙත් එක්කමයි මගේ ප්‍රශ්නේ යන්නේ. මේ දැන් මෙතුමිය අර මනසත් එක්ක කතා කරමින් යන ස්වභාවයක් කිව්වනේ. ඔව්. ඒතකොට දැන් මගෙත් තියෙන්නේ එහෙම එකක්. ඔව්. දැන් නිමිති රහිතව යනකොට දැන් ඒ දේශ බලාගෙන ඉඳීමනේ තියෙන්නේ. ඔව්. ඉතින් දැන් ඔබ වහන්සේලාගේ උපදෙස් මත දැන් මේ විදිහට යද්දී මට ඊයේ උදේ මේ පර්යන්කේ ඉන්නකොට ගන් දැන් නිමිත්තක් නැතුව දැන් ආස්වාස් ප්‍රස්වාස දිහා බලාගෙන ඉන්නවා. අපේ ලොකු ස්වාමීන් වහන්සේගේ ධර්මදේශනාවකදී මට තිබිච්ච ගැටලුවක් විසඳ ගන්න පුළුවන් වුණා. ඒ කියන්නේ මම දැන් වාඩි වෙලා දැන් පර්යංකය හදාගෙන වාඩි වෙලා මම දැන් මෙතන කියලා හතර පහ ගමනක් කියනකොටම මට දැන් ඊළඟට නිදහස් වෙලා. මොකුත් නැහැ. ඉතින් මට දැන් ඒකට ඇත්තටම බයක් හිතුණා මේ දැන් මොකද්ද එතනින් එහාට වෙන්නේ. ඊට පස්සේ ලොකු ස්වාමීන් වහන්සේගේ ධර්මදේශනාවේදී ඒක මම විසඳගත්තා. එතකොට දැන් මට ඊයේ උදේ පරියන්කේ ඉන්නකොට දැන් ආශ්වාස ප්‍රශ්වාසය දිහා බලාගෙන ඉන්නවා. නිදි නිදි මතක් නැහැ බලාගෙන ඉන්නවා. ඒ බලාගෙන ඉන්නකොට මට දැන් ආශ්වාසය කියන්නේ දැන් මේ ඇතුලෙන් සිද්ධ වෙන මේ පිටත් ඇතුලත් දෙක අතරේ තියෙන සම්බන්ධතාවයක් නේද කියලා දෙත් මේ තේරුණා වැටහුණා. එතකොට මට හිතෙනවා මේක නේද නාම රූප කියන්නේ කියලා. ඉතින් ඒකේ මේ අර දැන් මං නිමිත්තක් නැතුව යද්දී ඒක වැරදිද කියලා ඔබ වහන්සේ එහෙම එහෙම කියන්න බෑ. ඒ කියන්නේ දැන් අපි එන වැටහීම් ඕනම මට්ටමකදී එන්න පුළුවන්. එහෙම. ත්‍රිලක්ෂණයේ වැටහීම් වෙන්න පුළුවන්, නාම රූප වශයෙන් මෙතන තියනවා කියලා වැටහීම් වෙන්න පුළුවන්, පටිච්චසමුපාදයේ වශයෙන් වැටහීම් වෙන්න පුළුවන්. මේ ඒ කියන්නේ විපස්සනාවේ එන අපි සාමාන්‍යයෙන් ඉතින් ව්‍යවහාරය කියන්නේ විපස්සනා ඥාන කියලානේ. ඒවා මෙන්න මේකෙදි විතරයි මේක වෙන්න ඕනේ. ඊට පස්සේ නම් එන්න තහනම් කියලා එකක් නැහැ. ඕන වෙලාවක තියෙන්න පුළුවන්. ඒ කිසි වරදක් නැහැ. ඔව්. ඒ කියන්නේ ඒවා නැවත නැවත ඊම හරහා තමයි ඉතින් අපි එක පැත්තකින් ප්‍රඥාව දිනු වෙන්නේ. ඒ කියන්නේ මුලදී ආව වැටහීමම ඊට පස්සේ තවත් තවත් තව උපමට්ටම් වෙවි. තව තව සූක්ෂම වෙවි. තව තව ගැඹුරට යමින් එනවා. ඒකේ වරදක් නැහැ. හොඳයි. හොඳයි. ඉතින් මම හිතනවා අදට ප්‍රමාණවත් කියලා. ඉතින් අපි පැයකුත් විනාඩි 20ක වගේ කාලයක් ධර්ම සාකච්ඡාවේ නිරත වෙලා තිනවා. ඉතින් මේ පින්තුන් සියලු දෙනාම අද ධර්ම දේශනාවකට සවන් දුන්නා. ඒ වගේම දවස පුරාම සති සමාධි ප්‍රඥා ආදී ගුණ ධර්මයන් දිනු කරගත්ත